ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අත්වෙනි දවසට අපේ භාවනා වැඩපිළිවෙලේ ධර්ම දේශනාව සඳහා අවස්ථාව ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සුඤ්ඤෝගාමෝති චෝඛෝ භික්ඛවේ ඡන්නං අජ්ජති කායතනානං අදිවචනං චක්ඛිතෝපි චේපිනං භික්ඛවේ පණ්ඩිතෝ කායත්‍යත්තෝ මේදාවී උපපරික්ඛති තිත්ත කංචේව khායති තුච්ච කංචේව khායති ශුඤ්‍යතං චේව khායති ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ආශිවිශෝපම සූත්‍රයේ දැක්වෙන නිදර්ශනයේ ජවනිකා එකක් එකක් පසු කරමින් ඒ ප්‍රධාන චරිතය දැන් ශුන්‍ය ශුන් ගමකට ශුන්‍ය ගමකට වදින කතාවක් සරුවත්යන්සේ සඳහන් කරලා ඒ උපමා උපමේය ගලපනකොට මතක් කරනවා ශුන්‍යෝ ගාමෝතිකෝ භික්කවේ ඡන්නං අධ්‍යාත්මිකායතනං අදිවචන පාණිමා මෙහිලා මේ ශුන්‍ය ගමක් කියන එකෙන් අදහස් කරේ තමන්ගේ ද්වාස ද්වාදස ආයතනවල අධ්‍යා ආධ්‍යාත්මික ආයතන 6යි මෙතන ගණන් මම මේකෙන් අදහස් කරේ කියලා. ඉතින් ද්වාදස ආයතන කොට පෙන්නකොට පෙන්නන්නේ ඇහ කන දිව නාසය කය මන කියන මේ හය අධ්‍යාත්මික ආයතන වශයෙන් උත් ඒවට ගෝචර වෙන්නා වූ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ සාධර්ම බාහිර ආයතන වශයෙන් මේ දෙක ගැටීමේ පිටින් තමයි මේ සංසාර පැවැත්ම තියෙන්නේ. ඉතින් මේ රූප ධර්මයන්ගෙන් ප්‍රයෝගයෙන් ප්‍රයත්නෙන් ප්‍රතිපදාවෙන් සමුගන්න මේ ප්‍රධාන චරිතය ඊගාවට උපාදානස්කන්ධවල නපුරු බලපෑමට ලක් වෙනවා. ඒක යාළුව මිත්‍රය වශයෙන් පෙනී හිටියට ඒ උපාදානස්කන්ධවල තියෙන ගැටකූටු අදහස එහෙම නැත්නම් න්‍යායපත්‍රයේ තේරුම් ගත්තේ නැත්නම් අර රූප ධර්ම වලින් ගලවන තමයි වැටෙනවා. ඉතින් ඒකට කල්යාණ මිත්‍යා මතක් කරලා තියෙනවා මේ න්‍යායෝගයක් තමයි නැත්නම් දන්න යාළුවෝ ටිකක් තමයි මේපත් වෙනවා. නමුත් රජුරෝ මෙහෙවලා තියෙන්නේ න්‍යායකම අලුත් කරගන්න යාළුකම අලුත් කරන්න නෙවෙයි හානි කරන්නයි කිය. ඊට පස්සේ මේ පුද්ගලයා මෙතනදිත් අර රූප ධර්ම අඳුරගත්තා වගේම මේ පංච උපාදානස්කන්ධත් මිත්‍යා ස්වරූපයෙන් ආවට ප්‍රතිරූපකයන් බව හතුරන් බව තේරුම් අරගෙන ඒ අල්ලාපේට තල්ලාපේට අවුකන් නොදී දිගටම ගියොත් අන්තරචරෝ මිත් පසමිත්තෝ හොඳ කැලිකලියේ පටන් යාළුවේ හිටපු කෙනෙක් රජුරෝ මෙහෙවනවා මේ මෙහෙවන කෙනා නන්දිය වශයෙන් සර්වඥාන්සේ පෙන්නලා තියෙනවා. ඒ නිසා මේ වෙලාවේදී අපි තේරුම් ගත්තේ එතන ඇති වෙන මේ රාගය නැත්නම් මේ නන්දිය කාමවස්තු කෙරේ ඇති වෙච්ච රාගය නන්දිය නෙවෙයි භාවනාවෙන් හටගත් ආ වූ ඒ ධර්මමය ඉන්ද්‍රිය ධර්ම කෙරෙහි නැත්නම් තමන් වඩා ගන්නා ලදේ ශෝබන චෛතසිකයන් વિશે ඇති වෙන නන්දියත් මෙතනදී බලපානවා. ඒ නිසා යෝගාවචරය එතනදීවත් ඒ නන්දිය ධර්ම වස්තු කෙරෙහි මත ඇති උනායි කියලා හෝ නැත්නම් ධර්මනන්දියක් කියලා හෝ තේරුම් ගන්න නැතුව ඒක ධම්මොද්දච්චයක් කරගන්න නැතුව ඒක ප්‍රහාණය කරනවා. ඒ ප්‍රහාණය කෙරුවට පස්සේ මේ කියන ශූන්‍ය ගමට හිස්කමට වදී. ඒ හිස්කමට වැදීමෙන් රූපයන්ගේ ඒ වගේම උපාදානයන්ගේ සහ ධම්මනන්දියෙන් එහෙම නැත්නම් පරිශ්‍රණ තෘෂ්ණාව වගේ දේවල් වලින් වෙන් වෙන සාන්තිය තිබුණට මේ හිස්කම පාලුගම ලැබගෙන ඉන්න පුළුවන් තරක් නෙවෙයි එකක් එතන පාළුයි. ඒ පාළුව අර මෙතෙක්කල් රූප ධර්ම වල රස වින්දනේ එතන නැහැ. ලැබෙන ලැබෙන්නේ උපාදාන කරගන්න උපාදාන ස්කන්ධේ නපුරක් දැන් තේරලා තියෙනවා. මේ උපාදානය කාම වස්තු කෙරෙහි එහෙම නැත්නම් කාම ගුණයන් කෙරෙහි නිබඳව පහළ වෙන මේ උපාදානය දුරු කරගන්නකොට ඒක වාංගුව පිණසලා උපයා ගන්නාලද සද්ධා විදියේ සති සමාධි ප්‍රඥාදී ශෝබන චෛතසිකයන් વિશે හෝ නන්දියක් පහළ වුණොත් ඒකත් ඒ අසමාන හානියක් කරනවා දැන් මේ යෝගාචරයට ඒකත් නැහැ නමුත් දැන් ඉන්නේ පාළුගමක ඉතින් මේ පාළුගමත් ළඟ ඉන්න හොඳ තැනක් නෙමෙයි ඇතුලේ මුත් පිටිනුත්. ඒ මොකද එතෙන්දි සත්පුරුෂය ඇවිල්ලා කියනවා මෙතන තව ටිකකින් මේ පාළුකමට හොරු කතාව දිනවා මම පහරන හොරු. ඒක නිසා මෙතන අර රූප උපාදාන නන්දි වගේ දේවල් නැති වුණාට මෙතන ඉන්න බෑ කියලා. අපි එන්න තියෙන හොරු ගැන කතා කරන්නේ ඉස්සල්ලා අද දවසේ ඒ පත්විච්ච මේ පාළු ගමේ ගමේ පාලුකම පිළිබඳව කතා කරන්න ගත්තොත් ඒක පිළිබඳව දැනගන්න එක හරි විචිත්‍රයි. දැනගත්තොත් මේ නිසයි අපි මේ සංසාරේ සමහරට භවනා කරත් ඉස්සරහට යන්න බැරි වුණේ. මෙන්න මෙතන තියෙනවා ඇස්බැඳුමක්. මෙතන තියෙනවා කලින් ලෑස්ති වෙලා ගියේ නැත්නම් අහුවෙන අහුවෙලක්. ඒ නිසා මෙතනදී දැනගෙන යන එක සූදානම් ශරීරේ වටිනවා. ඒ නිසා මේක මේ පාළු ගම නැත්නම් මේ ගමේ තියෙන පාළුකම අහුවෙන්නේ දක්ෂ යෝගාවචරයට විතරයි. ඒක නැත්තම් කියනවා රූපයන්කින් ගැලවීම දන්න යෝගාවචරයට විතරයි. උපාදානස්කන්ධයගේ තියෙන නපුර දන්න යෝගාවචරයට විතරයි. ඒ මතුවෙන මතුවෙන දේවල් අල්ලගෙන නන්දි උපයන එක හොඳ නෑ කියලා දන්න කෙනාටයි මේ පාළුකම ඇති වෙන්නේ. ඒ නිසා මේ යෝගාවචරය මේ පාළුකමේ නැත්නම් ගමේ පවතින මේ පාළුව දුරුවන් කිරීම සඳහා නැත්නම් මේ පියවර ඉදිරියට යෑම සඳහා නැත්නම් මේ චිත්‍රපටි ඊගාටේ ජවනිකාට යෑම සඳහා කුමක් කළ යුතුද කියන එක තේරුම් ගන්නට අනුව මොකද ඉතින් දැනුන කවුරක්වත් Tamanට උදව් කරන්න කෙනෙක් නැහැ. Tamanම තේරුම් ගන්න තිබුණොත් ලාභයි. තේරුම් ගන්න නම් මේ ගමේ පාළු ගමේ ගම්පාළුවේ මඩ ඉංගම් මායින් ටික දැනගන්න ඕනේ. ඉතින් ඒක පිළිබඳව අපිට සර්වඥාන් වහන්සේගේ අනිකුත් සූත්‍ර සාධක අරගෙන බැලුවොත් මේක ගොඩක් වෙලාට සම්බන්ධයක් පෙන්නනවා යෝගාවචරයේ ඉන්දිය සංවරයත් එක්ක. මෙතන ගියාට පස්සේ යෝගාචර කොහොමද හැසිරෙන්න ඕනේ කියලා. ඒ ඉන්දිය සංවරය මෙතෙන්ට එනකන් මේ කියන සම්දිස්ථාන්ට එනකන් ඒක පේන්නේ අනවශ්‍ය බරපැටවීමක් වගේ. නමුත් මෙතෙන් ආවට පස්සේ ඉන්දිය සංවරය අවශ්‍යයි. නමුත් ඒ ඉන්දිය සංවරය සාර්ථක වෙන්න වෙන්න ගමේ පාළු ගතිය වැඩි වෙනවා. ඉතින් ඒ නිසා යෝගාවචරය පෙරහුරුවක් පෙරදැනීමක් ලෑස්තිලා ගියේ නැත්නම් භවණ හරියන්න හරියන්න කම්මැලි වෙන ගතියක් එනවා. අර පාළු මුස්පීන්තු ගතිය උච්චන්න වෙන්න ගන්නවා. ආසන්න වෙන්න ගන්නවා. ඉතින් ඒක නිසා එතනදී ක්‍රියාකල යුතු ආකාරය. එතනදී යෝගාවචරයට කිසි අන්තිලිකරණක් නැතුව වෙන වෙලාවකදී ගමන ඉදිරියට ටිකටම ගෙනියන්න ගත්ත පොඩිය බිම කියන්නේ තෝ ගෙනියන්න මේ පාලුගමේ වපසරිය ඉංගම්මා ඉන්දන ගන්න එක වටිනවා. හැබැයි ඒක අනිවාර්යයෙන්ම භාවනා ජීවිතේ පැත්තෙන් ගත්තත් සරුවත් දේශනා පැත්තෙන් ගත්තත් ගැඹුරක් කතා කරන්නේ. අපි මේ සාමාන්‍ය ජීවිතේ බොහොම බොහොම ගරු කටයුතු සලකන දේශපාලන විද්‍යාවේ මේක දැනෙන්නේ නැහැ. එහෙම නැත්නම් ආර්ථික විද්‍යාවේ මේක නැහැ. සමාජ විද්‍යාවේ නැහැ. ජනප්‍රිය ලෞකික විශ්වයේ මේක නැහැ. එනිසා මේක තේරුම් අරගන්න නම් ඒ නෛර්යානිකත්වය ධර්ම නෛර්යානිකත්වයේ ධර්ම ගම්භීරත්වය සංසාරේ තියෙන බය දනවන සුළු ගතිය තමන් මේ තාකල් ජීවිතේ විඳලා තියෙන දුක් ඉස්මතු කරගත්තොත් විතරක් ඒකට වාංගු කරලා මෙතන තියෙන මේ පාළු ගතිය දරගන්න පුළුවන් භාවනා සාර්ථක වෙන්න වෙන්න වෙන්න මේක ඔද්දල් වෙන්නසේ පාළු ගතිය වැඩි වෙන්නසේ වීලි වෙන්නසේ නිකන් හරියට මේ බුරුමේ පන්දි ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ කිසිම මාසක් කිසිම තෙලක් කිසිම ලයක් නැති අම්මු මේ වේලිච්ච ඇට කෑල්ලක් ලෙව කරනවා. මස්ලේ නැතුවට බලු ලෙව කන්නේ වගේ භාවනාව නිකම්ම නිකම් වේලිච්ච ඇට කෑල්ලක් බවට පත් වෙනවා. ඒ ස්වාමීන් වහන්සේ කියනවා නිකම්ම නිකම් සුදු පාන් පෙට්ටක් කනවා වගේ කියලා. ඒකට චීස්නුත් නැහැ, බටරුත් නැහැ, සැන්ඩ්විච්ලක් නැහැ, තන්නේ සුදු පාන් පෙට්ට. ඉතින් කියනවා ඒ ස්වාමීන් පුළුවන් නම් කපන් බැන්නම් කපන්. ඉච්චරයි කියලා තියෙන. මේක බැන්නම් ආපහු යටදී නන්දියට. ඒක වැට වැටෙන්නේ උපාදානස්කන්ධවලට. වැටෙන්නේ රූප ධර්ම වලට. මේක කාගෙන ඉදිරියට යන්නේ ඊටාත්ම සුළු පිළිසක් ඒ ඛණ්ඩ බැරි නිසා නෙවෙයි. ඛණ්ඩ පුළුවන් මේක කළ යුත්තක්ද? එහෙම නැත්නම් මේක මගේ දුර්ලභම නිසා කාපේකක්ද? භාවනා ජීවනවද කියන එක දන්නේ නැහැ. ඉතින් ඒකට උත්තරනේ තියෙන්නේ. මොකද දැනගෙන යන්නේ ඒක. ඉතින් ඒකෙදී ඉන්දිය සංවරය ක්‍රියාත්මක වෙන්න වෙන්න ඉතින්දී යෝගාචර ඉන්දිය සංගර වටනකම තේරෙනවා දැන්. ක්‍රියාත්මක වෙන්න වෙන්න අනික් පිරිසකින් රොස්පරොස් වෙන්න පටන් ගන්නවා. යෝගාචර පරිසරයට දක්වන ප්‍රියගතිය අඩු වෙලා වීලිගතිය සහ දුරස්ත ගතියක් එන්න පටන් ගන්නවා. ඒක යෝගාචර තේරෙන්නේ මේ ඉන්දිය ධර්මයන් පිළිබඳව අවබෝධයක් කියලා. අධ්‍යාත්මික ආයතන හය පිළිබඳව අවබෝධය මෙතෙක් කල් ලැබුව නිසින්ින්ද රස විඳගෙන ගිය කෙනෙක් කෙරුවේ කාම ගුණයන්ගේ කාමයේ ආස්වාදේ කාම ඡන්දයේ දැන් යෝගච යෝගාවචරය ඒ කාම ඡන්දයේ විතරක් නෙවෙයි කාම නන්දිය විතරක් නෙවෙයි ධර්ම නන්දියේ වැරද්දෙන් දැනගෙන තියෙනවා කොයි දෙයකට අල්ලන්න නරකයි කියලා. ඒක නිසා ඉන්දිය සංවරයේට යාට ලොකු අවබෝධයක් තියෙනවා. අන්නේ අවබෝධය නිසා ඉන්ද්‍රිය සංවරය කරන්න පුළුවන්. මොකද කරන්න කරන්න තේරෙන්න පටන් අර ගන්නවා ගංගා දිගේ ඉහළට පීනන ගතිය. අනිත් සියලු දෙනාම රස ආස්වාදයේ පිණිස කාම ධර්ම භෞතික සම්පත් රූප සම්පatti දියුණු කරන්න කටයුතු කරන අතර මේ යෝගාවචරයට තමන් පරිසරයේ තියෙන මේ රූප සම්පatti භෞතික සම්පatti කාම ගුණයන් වල පවා මා නීරස ගතියක් මාර්පාශයක් එහෙම නැත්නම් මරවුලක් වගේ පේන්න පටන් ගන්නවා. එවැනි தத்துவයක් තියෙද්දි තේ යෝගාවචර තවදුරටත් ඉදුරන් හික්මවනවා සංවර කර ගන්නවා සීතල වෙනවා කියලා කියන්නේ ඉතින් අර ගඟට ඉහළට පීනන ගතිය තමයි. එතනින් තමයි මේ යෝගාවචරය කාම ගුණයන්ගේ තියෙන කාම නපුර එහෙම නැත්නම් ඒ මර උගුලේ තියෙන මේ බන්ධන ස්වરૂපය තේරුම් අරගෙන ගෙවක් කරන්නේ. ඒ නිසා ඒ කටයුත්ත එතනින් එහාට තියෙන කටයුත්ත මේ මනුස්ස ලෝකේ අනිකුත් විශ්යන් වල දැක ගන්න බැරි જાති එකක්. ඒ නිසා යෝගාවචර තියෙනදී මේ හරහා තමයි මේ මේ ඉන්දිය සංවරය හරහා තමයි ගිය තාක් රහතන් වහන්සේලා ගිහිලා තියෙන්නේ. ගිය තාක් ආර්යයන් වහන්සේලා ගිහිලා තියෙන්නේ. බුදු පසේ බුදු රහත් උන්ට මම ගිහිලා තියෙන මේක තමයි. ඉතින් මට දැන් යන්න නම් පුළුවන්. නමුත් යා යුතුයද මේකට පැකිලෙනවා. මේකට යන පටි මේ පටිවාණිතාවයක් ඇති කරන උරිස්සට උඩින් හැරිලා බලන්න පටන් අර ගන්නවා. පිටිපස්සේ කවුරු හරි එනවද මං යන පාර හරිද? එහෙම නැත්නම් මේක මදයි ඉස්සරහට යන්න ඕනේ නැහැ. කියලා මේකේ සතුට වෙන ගතිය තියෙනවා. ඒ නිසා සරුවචාන්ති කියනවා අසන්තුට්ඨිත අපටිවන්තාදී වුණ කරන්නේ කියලා. සන්තෝෂ වෙන්න එපා. දැන් ඊටාම සම්දිස්ථානක ඉන්නේ. මෙච්චර ගවන් කරපිට ඉදිරියට යන්න ඕනේ. තවත් ඉන්ජල් ඉඳුරන් සංවර කරන්න ඕනේ. හැරි හැරි බලන්න එපා. හැරිලා බලන හැම වෙලාවකම තමයි මෙතෙන්ට ආපු ගමනට දින්දාවක් වෙනවා. ඉදිරියටම බලන්න කියලා. අභික්කමත භික්කවේ මා අභික්කත අභික්කමත ඉදිරිය බලන්න පමා වෙන්න එපා. පස්ස බලන්න එපා. මේකෙදි සමවේල කෙනෙක් නෑ Tamanට. ඉදිරියටම අනේකයි තියෙන්නේ කියලා. ඉතින් ඒක මං හිතුවා අර ශබ්දම මූල සබ්බාසෝ සූත්‍රයේ තියෙන සංවරාපහතබ්බා කියලා. සර්වඥයන් පෙළලා තිනවා සංවරයෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් වර්ගයක් තියෙනවා. ඒ සංවරය ඔක්කොටම තේරෙන්නේ නැහැ. සාමාන්‍ය දන් දෙන කෙනාට ඒක අදාළ වෙන්නේ නැහැ. සිල් රකින්න කෙනාට අදාළ වෙන්නේ නැහැ. සමත භාවනා කරන කෙනාට අදාළ වෙන්නේ නැහැ. භාවනා කරන විපස්සනා කරන කෙනාගෙත් මෙතෙන්ට ගිය කෙනාට තමයි ඒකේ අදාළ භාවයේ තියෙන්නේ. ඒ අදාළ භාවයෙන් තමයි සුදුසුකම නම් තියෙනවා. කරන්න පුළුවන්කම තියෙනවා. ඇත්තටම දන් දෙන කෙනාට කරන්න පුළුවන් තියෙනවා. යාර තේරෙන්නේ නැහැ ඊම කරන්න ඕනේ කියලා. සිල්ලා කෙනෙක් කරන්න කරන්න පුළුවන්කම තියෙනවා. යාර තේරෙන්නේ නැහැ සාධාරණීකරණය කරන්න බෑ. සමත කරන එකාට නමුත් විපස්සනා කරන එක මෙතන නොකොලොත් පරාදයි. ඒසේ යන සිද්ධ වෙනවා සංවරා පහතබ්බා. ඒ සංවරා පහතබ්බා කියන කොටස සර්වඥාන්සේ සඳහන් කරන්නේ අවශ්‍ය කරන උපක්‍රම හතෙන් එකක් විදිහට පටිසංකා යෝනිසෝ කියන්නේ යෝනිසෝ පටිසංකා කියලා කියන්නේ යෝනිසෝ මනසකාය. මෙතන තියෙන්නේ පටිසංකා යෝනිසෝ කියලා. ඒ පටිසංකා යෝනිසෝ චක්කුන්තු ඒ සංවරං අපජ්ජති බොහෝම නුවණින් යුක්තව ඇහැ පිළිබඳව එලෙමචිලිසිය මේකට කියනවා මේ පඤ්ඤා සංවර කියලා සංවර જાති කීපයක් සඳහන් වෙනවා වීර්යයෙන් සංවර කරන දේවල් තියෙනවා ශ්‍රද්ධාවෙන් සංවර කරන දේවල් තියෙනවා මේක ප්‍රඥාවෙන් සංවර කරන්න ඒකයි එතන තියෙන අවශ්‍යතාවය. ඒ සංවර කිරීමේදී එයා සංවර වෙන්නේ සංවර නොවුනොත් පහළ වෙන්න පුළුවන් කෙලෙස් පිළිබඳ අවබෝධය නිසා. චක්කුන්තිය සංවරං ආපච්චති අසංගුරං වි අසංගුතං විහරන්තං uppajjati papaka akusala dhamma මම මෙතන චක්කුන්ද්‍රයේ අසංවරය හිටියොත් ඉපදෙන්න ඉඩ තියෙන පාප කකුසල ධර්ම. යාට හොඳට වැටහෙනවා හොඳට තේරෙනවා. ඒක පිළිබඳව දැනගෙන දැන් මගේ හිත තියෙන චක්කුන්ද්‍රිය බව දැනගෙන රූපයක ඒ සංවේදී භාවයේ හිත මේ වෙලාව වැඩ කරන කියලා බව දැනගෙන මේ දකින්න දේවල් වල අස්තර විස්තර ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග බලන්න ගියොත් කෙලෙස් උපදිනවා. ඒ නිසා නානු ව්‍යංජනක් ගායෝති න නිමිත්තක් ගායෝති. ඒ පේන දේ අංග ප්‍රත්‍යංග බලන්න යන්නේ. නිමිති ගන්න යන්නේ නැහැ. අංග ප්‍රත්‍යංග බලනවයි කියලා කියන්නේ නිමිති ගන්නවයි කියලා කියන්නේ පේන දේ අනුමත කරනවා රස විඳිනවා, දේවදිනවා, ඇබ්බැහි වෙනවා, වචන කතා කරනවා. එයා දැක්කට මොකද නොදැක්කාසේ අන්දේ කුසේ හැසිරෙනවා කියලා කියන්නේ යාට අනුව්‍යංජන ව්‍යංජන නොපෙනෙනව නෙවෙයි. නමුත් ඒවා පිළිබඳව නාජ්ජෝස චිත්තති නාභි වන්දති නාභි වදති න අභිනන්දති කියන පතන තුනක් පරිවර්තන සඳහන් කරනවා. ඒක අභිනන්දනය කරන්න යන්නේ දැන් තමන් අපි ඊයේ දර්ශනයකට සක්මන කෙලවරට යනකොට මොනවාරි නුහුරු බලන් ආසදයක් පහළ වෙනවා. එයා දන්නවා දැන් හිත සක්මනේ නෙවෙයි හිතේ ඒ තියෙන එක. එතකොට ඒක උද්දීපනය කරන සුළු දර්ශනයකුත් තියෙනවා. එයා දන්නවා මේ දර්ශනීය රස විඳින්න ගියොත් අභිනන්දනය කරන්න ගියොත් ඒ දර්ශනය අගය කරා වෙනවා කෙලස් කොටක තියනවා. න අභිවදතිය ගැන වචන කතා කරන්න යන්නේ නැහැ. ඒ කියන්නේ රචනා ලියන්න, විස්තර කතා කතා කරන්න, ඒ හැම එකකින්ම වෙන්නේ අර පණින ඉල්ලවට ඉනිමම් බැඳා වගේ හිත පිටපයින් හිතට ඒ දැකපු දේ අගය කරනවා. අභිවදනය කරනවා, වචන කතා කරනවා. නාචෝසතිට ටිකට ගෙවදින්නත් එපා. දැක්කට නොදැක්කසේ ඉන්න ඕනේ. ඉතින් ඒ විදිහට දැක්කට නොදැක්කසේ ඉන්නකොට ඒ යෝගාවචරයට පත් වෙන தત્ත්වේ බැලුවොත් එයා දැනට පයේ නෙවෙයි හිත තියෙන්නේ ශක්මනේ නෙවෙයි රූපේ තියෙන නමුත් මේ බලන දකින රූපේ රස ආස්වාදනය කරන්නේ නැහැ ලැබගන්නේ නැහැ ඒක අභිනන්දනය කරන්න නැතිවට ඒක මහා මුස්පේන්තුවකට පේන ඒක හරි ඉස්සර දැකපු ලස්සන ගතිය නෑ දැන් ඉස්සර දැකපු රස වින්දනේ දැන් නැහැ මොකද ලෑස්තිලා යන්නේ රස විඳින්න නෙවෙයි රස වින්දොත් කෙලෙස් උපදිනවා කියන දැනුම ඇතුව. එතකොට ඒ දකින්න දේ තුච්ඡකන්තේව රික්තකන්තේව ශුඤ්ඤතෝචේව khayati. ඒ රික්තකයක් විදියට හිස් දෙයක් විදියට නිකම් ශූන්‍ය දෙයක් විදියට එයාට පේන්න පටන් ගන්නවා මේක අභිනන්දනය කරන්න ගියොත් කෙලෙස් උපදිනවා. ආනේ ඒ විදිහට ඒක දිහා බලනකොටයි එහෙම නැතු ඒක අභිනන්දනය කරන සුළු පැත්තෙන් බලනකොටයි ඒ වස්තුවේ සම්පූර්ණ ආකල්ප දෙකක් තියෙනවා. මේකට මෙහෙම නිදර්ශනයක් කියලා තියෙනවා. යම් කිසි පුරුෂයෙක් තමගේ මන බඳන ස්ත්‍රී රූපයක්, ස්ත්‍රියවකට ආසාවෙන් බලනවා. ආසයන් බලනකොට කවදා මේක ලබා ගන්නදෝ ඉක්මනට ලබා ගන්නදෝ කිට්ටු කර ගන්නදෝ කියලා හරි ආශාවෙන් ඒකේ දකින හොඳ පැත්ත දකින. එහෙම ඉඳලා මේ පුරුෂයා යම් ආකාරයකින් ඉක්තියව ලබගත්තයි කියලා සම්මත විවාහයකට පස්සේ ඉක්තියව වෙන පුරුෂයෙක් ඉන්නවා එක දකිනවා. වෙන පුරුෂයෙක් එක ඉන්නවා දකිනවා. එතකොට තේරෙනවා මේ අම්මන්ට කොච්චර කණ්ඩ බොණ්ඩ දුන්නත් ආරක්ෂා දුන්නත් මොනවා කියලාවත් මං ගැන අපේක්ෂාවෙන් නෙවෙයි ඉන්නේ පරපුරුෂයෙක් පිළිබඳ අපේක්ෂාවෙන් ඒ නිසා මට දැන් බයක් තියෙනවා මේ පරපුරුෂයලව ස්වම්පුරුෂ මරව. එතකොට ස්ත්‍රී ආජා බලනකොට බලන හැටි හැටිරියක්. ඒ කියන්නේ හැපින්නක් බරපතල වචන ටිකක් තියෙනවා පිටිමින් ගාව ගෑනු කට්ටිය දන්නේ නැතු ඒක. අන්නේ විදිහට බලන්න. මේක අනිත් පැත්තම තමයි ඇත්තටම ස්ත්‍රියවත් පුරුෂයෙක් දිහා බලන කරත් මේකමයි. ඉතින් මම මේ පුරුෂයෙක් නිසා මට තියෙන්නේ මගේ වචන ටික. එතකොටයි ඒ ස්ත්‍රියව දිහා බලනකොට බඳින්න ඉස්සර දකින්නේ කිය ආකල්ප ටික දිහා බලනකොට ඒ ස්ත්‍රියගේ රූප ස්වභාව හරි රිත්තක තුච්චක ශුන්‍ය තත්ත්වෙ පේනවා. මේ අම්මන්නේ මේක පාවිච්චි කරන්නෙම කාමීත්‍යචාරය. පුරුෂාවසංගරන්නේ පරපුරුෂයන් සමග රසස්වාදනය කරලා කියවිඳින්න. ඒකට මේ ලස්සන පේන්නේ භාග්‍යයක් විදියට. යාගේ යම් කිසි නැතිලි ගිලි දක්ෂකම් තිබුණා නම් ඒ සියරම දකින්නේ නපුරට. ඊට පස්සේ මේ මනුස්සයා ඒ ඉස්ත්‍යාවගේ නිසා උඩා කිෂ්ටි ගුණ සහිතනම් උඩා කික්මන දික්කසා දෙන්න බලන්න. මොකද දන්නවට පෙනෙද්දිත් මේක කෙරලා තියෙනවා. නොපෙනෙද්දි අහන්න දෙයක් නැහැ. අන්න ඒ වගේ සක්මන් භාවනා කරනකොට Tamanට මෙතෙක් කල්පෙනිච්ච රූප කම්මැලි රක්මනේ එකම දේ බල බල ඉනකොට හරි රසයි. කෙලවට කියලා හිතේක පාට පැහැර ගන්නවා. පැහැරගෙන රූප බලන්න යනවා. සද්ධාහන වෙනවා. ඒකකොට අපිට පේනවා පුංචි සාන්ති ගතියක්. අර ඒකාකාර රක්මනේ යනවට වැඩිය ලේසි රස බලන එක රූපවල ශබ්දවල. නමුත් පහු වෙනකොට යාට තේරෙනවා අනේ මෙතෙන්ද එනකන් ගෙනාපු සතිය කිසිම අපේක්ෂාවකින් තොරව කිසිම පාලනයකින් තොරව වතුර දහහක් අදලා කලයේ බිඳ ගත්තා වගේ කැඩලා යනවා. ඒ කැඩලා යන්න හේතු වෙන්නේ මේ රූපයේ තියෙන මනබන්ධන ගතිය. ඒ ශබ්දේ තියෙන මනබන්ධන ගතිය. නමුත් එයා කවදා හරි තේරුම් ගත්තොත් මට මේ ගෙනාවු සතිය කඩා ගන්න තුහට යන්න නම් රූප පෙනුනට කරන්න දෙයක් නැහැ. අභිනන්දනය කරන්න හොඳ නැහැ. ඒකන වචන කතා කරන්න යන්න නරකයි. ඒකට බැස ගන්න නරකයි. ගෙවදින්න නරකයි. ශබ්දත් ඇහෙන්න පුළුවන් මිහිරි අමිහිරි. නමුත් ඒක අභිනන්දනය කරන්න එපා, අභිවාදනය කරන්න එපා, අජෝසනය කරන්න එපා. ඒ විදිහට දකින දකින රූපේ සහ ශබ්දේ વિશેයි අභිනන්දනයේ නොකිරීමේ ශික්ෂාව, අභිවදනයේ නොකිරීමේ ශික්ෂාව, අජෝසනයේ නොකිරීමේ ශික්ෂාව ගත්තට පස්සේ මේ ශබ්දේ පේන්නේ කරදරයක් විදියට. මේ රූපේ පේන්නේ කරදරයක් විදියට. නමුත් ඒ සක්මනේදී හිත තිබුණේක රූපෙට ගිහිල්ලා දැන් රූප දකින්න බව පේනවා. එයා ඒක අභ්‍යවන්දනය කරන්නේත් නැහැ, අජෝසනය කරන්නේත් නැහැ, අභිවදනය කරන්නේත් නැහැ. ඒකෝට පේනවා මේක නිකන් ඇහැට ගුණක් වැටුණා වගේ. එහෙම තියෙද්දිත් ඒ බව සත්‍ය පවත්තන්න පුළුවන්. මම දන්නේ ඒක කියන එක ටිකක් ප්‍රශ්නේ සංකීර්ණ කරනවාද කියලා. මගේ හිත සත්‍ය කකුලේ නෙමෙන බවත් සත්‍ය මේ සත්‍යෙම දැනගන්න. දැන් තියෙන රූපක බවක් තියෙනවා. නමුත් ඉස්සර වගේ මේ රූපේ අභිවන්දනය කරන ගතියක්, අභිනන්දනය කරන ගතියක්, අජෝසනය කරන ගතියක් නෑ. Tamange ශික්ෂණය නිසා. මේ විදිහට බලනකොට රූපේ විවරණ වෙනවා. රූපේ විචිත්තත්වෙ නැතිලා යනවා. ඒකට කියන්නේ රජ්‍යති කියලා. රංජනය කරන්න බෑ. නැත්තම් රූපේ මනරංජන ගතිය නැති වෙනවා. ඒකට කියනවා විරංජනය කියලා. ලස්සන මල් චීට් එකට විරංජන කුරු දැම්මොත් ඒක ඔක්කොම පාට බොඳ වෙලා යනවා. ඒකෙන් විරංජන කුරුනේ කරන්නේ ඒකයි. අන්න ඒ වගේ මේ මෙතෙක් ආස්වාදනය කරන රූපේ රංජනී රංජනය කරන්න පුළුවන් ගතිය රමණීය කරන්න පුළුවන් ගතිය අඩුවීම පාළු ගමක්. මහා කම්මැලිකමක්. මහා නීරස ගතියක්. තනි වෙච්ච ගතියක්. නැත්නම් රසාස්වාදය ගිලී ගියා වගේ තේරෙන්නේ. මේ නාකි වෙලා කරච්ච එකක් නෙවෙයි. නාකි වෙනකොට නම් රසාස්වාදේ ගිලිනවා. ඇහැට රූප පේන්නේ උතුරු දකුණට දකුණ පේන්නේ. වම ඉස්සන් යනකොට දකුණ යන්නේ. ඒක නෙමෙයි මේ කතා කරන්නේ. එහෙම රසාස්වාදේ නැතුනම පස්සේ නිවන් දකින්න කියන එක නෙමෙයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ වෙන කරන්න දෙයක් නැතුවට කරන වැඩ. මේක ඒක නෙමෙයි. මේකේ යෝගාචර ශික්ෂාව නිසා මෙයා දැනගෙන යනවා මෙතෙන්ට යනකොට රූප නිසා මම වැටෙනවා ශබ්ද නිසා මම වැටෙනවා වැටෙනවා මදිවට මම ඒක අභිනන්දනය කරන්න හදනවා අභිවදනය කරන්න හදනවා අජෝසනය කරන්න හදනවා මම ඊට පස්සේ හිත යන්නේ බලච්චාවයි මම මේක අභිනන්දනය කරන්නේ නෑ අභිවදනය කරන්නේ නෑ මම මේකට බැසගන්නේ නෑ කියන පැත්තෙන් ගියාම මේ රූප හැම එකක්ම ඇහැට කුණක් වැටෙනවා වගේ කන පීරි ගන්නවා වගේ තේරෙන පටන් ගන්නවා මේක සර්වඥාන්සේ සඳහන් කරලා තියෙන යම් කිසි වෙලාවක සමත භාවනා කරන යෝගාවචරේකට හොඳට හිත සමාධි වීගෙන උපචාර සමාධියට ඇවිල්ලා අර්පණා සමාධියට යන අතරමැද කාලයේදී සද්ද සද්දෝ වික්ඛවේ පඨමඥානස්ස ඛණ්ඩකෝ කියලා කියනවා. කන හූරන වගේ තේරෙනවා. අර හොඳට සමාධිගත කරගෙන යනකොට එක පාරට හොඳට බුදියාගෙන ඉන්න වංශකට සීතල මාළුවේ ඉන්න වතුර එකක් එකට දැම්මොත් චකචක ගාලා නටන ඒ මාසක නිින්ද කොච්චර ඉක්මනට කැඩලා යනවද කියනවා වගේ අර සද්දේ අර සමාධිගත වෙගෙන යනකන කන හූරන වගේ තේරෙනවා. මොකද එයා ඒ වෙලාවේ සද්ද අපේක්ෂා කරන්නේ සද්ද යාට මොන මිහිරිකක් වුණත් අපේයයි. එපා වෙනවා. එතකොට සෑම සද්දයක්ම කරදරයක්. ඒ වගේ තමයි විපස්සනා කරන කෙනෙකුට උනත් මේ ශික්ෂණය තියෙනවා. මම දකින් දකින් දේවල් අහන අහන දේවල් අභිනන්දනය අභිවදනය අජෝසනය කරන්න ගියොත් මට කවදාකවත් මේ සතිය එක දිගට පාත්තගෙන යන්න බෑ කියලා ඒ විපරිණාමයේ ඒකට කියන්නේ දික්ඛ විසුද්ධිය කියලා එහෙම නැත්නම් තමන් දේවල් කෙරෙහි දක්වන ආකල්පේ වෙනස ඒක තියෙන්නේ සීල විසුද්ධි චිත්ත විසුද්ධි දික්ඛ විසුද්ධි හිත යම් ප්‍රමාණයකට සීතල වෙලා විසුද්ධි භාවයටපත් වෙලා තමයි තේරුම් අරගන්න ඕනේ මේ විසුද්ධි හිතට අරමුණු විචිත්‍රෝ පේනවා. අරමුණු වල වෙනදට වැඩිය බොහොම සජීවී ගතියක් පේනවා. ඒක නිසා හිත අභිනම්මණයට යනවා, අභිවන්දනයට යනවා, අභි අජෝසනයට යනවා, ශික්ෂණය වෙන්න ඕනේ. තමන් ගත්ත මධ්‍යස්ථ අරමුණ, සක්මණේ නම් සක්මණ, පරියන්කේදී නම් ආස්වාස් ප්‍රසවාසකේ මධ්‍යස්ථ අරමුණේ තියා ගැනීම සඳහා එනේන රූප දිගේ පණින්න නරකයි. එනේන ශබ්ද දිගේ පණින්න නරකයි. පයින් හැම වෙලාවකම අභිනන්දනයක් අපි කියනවා නන්දිය පහළ වෙනවා. ඒක නතර කරන්න ගිය ගමන් යෝගාවචරයට ඇති වෙන ගතිය පාළුකමක් මේක භාවනා නොකරන කෙනාට තේරෙනවා දැන් මෙයාගේ රුචි අරුචිකම් වල වෙනසක් වෙලා තියෙනවා. ඒ කියන්නේ එක්කෙනෙක් ගෙදර භාවනා කරනවා නම් අනික්කත්ව භාවනා නොකරන එකක් තියෙනවා මේ මිනිස්සයා ඉස්සර අභිරමණය කරනවා අභිනන්දනය කරනවා දේවල් දැකපුවාම දැන් ඒ යාගේ අභිනන්දන අභිරුචි ගතිය අඩු වෙලා තියෙනවා ඒක පේන්නේ යාගේ රුචි අරුචිකම් වල පැහැදිලි වෙනසක් සිදු වෙන්න පටන් ගත්තයි ඒ කියනවා සමහරලාට යාගේ පෞරුෂත්වයේ දැන් ඉතින් අලුතෙන් අඬලා කුට්ටම අලුතෙන් බෙදනවා තිබුණු ගතිය හලපා බැලීමට ලක් වෙනවා. මේ නිසා මෙතනදී ඇබ්බැහි එයා ගෝ ශ්‍රද්ධාවන්ත කෙනෙක් නම් පන්සල් යනකට අඩු වෙන්නත් ඉඩ තියෙනවා. ගෝක් සිගරට් බොන බොන මිනිසෙක් වගේ කෙනෙක් නම් ඒව ගැන අඩු වීමකෝ සිද්ධ වෙනවා. එයා අර අර ඇබ්බැහියට කරන වැඩ නරක හොඳ ඇබ්බැහි හැබැයි කියන වැඩේ නම් ඇත්තටම පාවිච්චි කරන්නේ නරක වැඩවලට විතරයි. හොඳ දේවල්ට හැබැයි කියන්නේ කෙසේ නමුත් ඒ පුරුද්දට කරන වැඩවල අලුත් යාවීමක් වෙනවා. මේ මට්ටමට ගියේ නැත්තම් ඒ මිනිස්සයා භාවනා කරාට වෙනසක් තාම වෙන්න පටන් ගන්නෑ. වෙනස ඇත්තටම සිද්ධ වෙන්නේ රෝවාන් වෙනකොට නමුත් මෙතනින් තමයි පටන් අරගන්නේ. එයා රූපත් එක්ක ජීවත් වෙනවා. රූපය කරා එනවා. නමුත් එන රූප කෙරේ අභිනන්දනයක් නැහැ, අභිවදනයක් නැහැ. ශබ්දය කරා එනවා. අභිනන්දනයක් නැහැ, අභිවදනයක් නැහැ. ගන්ධ, රස, පහස. ඒ වෙනුවට ඒ එක එක ඉන රූප, ශබ්ද, ගන්ධ, අභිනන්දනයේ අභිවදනයේ වෙනුවට ගත්ත මූල මූල කර්මස්ථානයේ සියුම් වුණත් ගත්ත මූල කර්මස්ථානයේ අනායාසයෙන් සිද්ධ වුණත් යෝගාචරය දන්නවා මෙතනයි ශාන්තිය තියෙන්නේ කියලා. නොදැනුණත් අනායාසයෙන් සිද්ධ වුණත් අරමුණේ නිමිති ගන්න බැරි වුණත් මූල කර්මස්ථානේ මූල කර්මස්ථානේ නොපෙනුණත් එතන කියන්නේ හිස්තන හෝ අර පේන දේවල් වලට වැඩි. ඒ නිසා එතෙන්ද ගියත් පාළු ගමක් තියෙනවා. ඒකෙත් අරමුණ ගෙවිලා. ඒකෙත් මේ නිමිති නැහැ. ඒකෙත් ආයාස කරන ගතියක් නැහැ. එළියට යන එකෙත් ගියාට මොකද? අභිනන්දනයක් අභිවදනයක් නැහැ. හැබැයි වෙන සංගතිය පේනවා. ඉස්සර වෙන්නේ මොකද? හිත රූපේ දැකුවා රූප දිගේ අභිරමණය කරනවා. අභිනන්දනය කරනවා. දැන් එක්ක මගදී නතර වෙනවා නැත්නම් Tamanට පේනවා. මේකයි හික්මීම කියන්නේ මේකට වැදූ ගත්තොත් අභිනන්දනය කෙරුවොත් අනිවාර්යයෙන්ම කෙලෙස් රාශියක් පහළ වෙනවා කියන්නේ. ඉන්න මේ හන්දි ස්ථානේ යෝගාවචරයේ මේ ඉරියාපත සංධියකදී එක විඥානයක ඉඳලා කියන්නේ කාය විඥානයේ ඉඳලා චක්කු විඥානයට පයින්. සෝත විඥාණයට පයින් ගාහන විඥාණයට පයින් මෙන්න මේ පයින් වේලාවල් වල න්‍යායපත්‍යකින් තොරව පිටු අඳුරෙක් වගේ පයින් ભેදිය දිහා බලලා ඒ යන යන තැන් අභිනන්දනය කරන්න හදනවා කියලා කියන්නේ පිටු අඳුර අනුමත කිරීමක් මම මේ වෙන හැටි බලන්න නම් තාම පණිඩ දෙන්න ඕනේ අභිනන්දනය කරන්න නරකයි අභිවදනය කරන්න නරකයි මේක මේ ලස්සන නිදර්ශනයක් මාර්ගයෙන් රට්ටපාල ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා රට්ටපාල ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ සිටු පුතෙක් ඒ પરම්පරාවෙන් තේ දරුවා විතරයි අම්මගේ පැත්තෙන් හත්මුතු પરම්පරාවක බූදලේ කබඩා වෙලා තිබුණා තාත්තගේ පැත්තෙන් හත්මුතු પરම්පරාවක බූදල් කබඩා වෙලා තිබුණා අම්මලා තාත්තලා මෙයා ගැන බොහොම ආශාවෙන් හිටියේ නමුත් මොකද්ද ව්‍යාපාර කඩක වැඩේකට නගරෙට ගියාට පස්සේ ඒ නගරේදී සර්වඥාන්සේ දේශනා කරන බණක් අහලා මෙයාට හිතෙනවා පිරිසිදු භ්‍රමචර්ය රකින්න නම් දොස්රටි භක්කරතර භ්‍රමචර්ය රකින්න නම් ගීගේ බෑ කියලා. කියාගෙදර ගිහලා අම්මට කියනවා මම මේම කතාවක් ඇහුවා. තාත්තට කියනවා මම මේම කතාවක් ඇහුවා පිරිසිදු භ්‍රමචර්ය රකින්න නම් ගීගේ ඉඳගෙන බෑ ඒ නිසා මට ඔබතුමන් ළගේ නැහැ ඊට පස්සේ බුදුජානනාථයන් ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මම කැමති පැවිදි වෙන්න. බුදුජානනාථ කියනවා අම්මයි තාත්තයි කැමති නැතුව ඒක කරන්න බෑ කියලා. ඒසර බුදුන්සේ වරයක් දීලා තියෙන සුද්ධෝදන රජුණන් ඊට පස්සේ මම කවුරු පැවිදි කරත් ඒ වැඩි හිටියන්ගේ අම්මයි තාත්තෙන් අවසර තියෙන අගේ මිත්‍රා පැවිදි කරන්නේ. මෙයාට කියනවා මට ප්‍රශ්නයක් නැහැ අවසර අරගෙන ඉන්න. ඊළඟට තාත්තලා කියනවා අම්මේ තාත්තේ මෙහෙමයි මම බණක් අහුවා මට හිතෙනවා ඒක හරි කියලා. මට හිතනවා පිරිසුදු භ්‍රමචර්ය රකින්න පූර්ණ කායින භාවනා කරන්න ඒ සමයට ගිහිගියා තනින්න අවශ්‍ය වෙන්නේ කියලා. එතකොට මෙයා විවාහකයි අඹෝ තුන් හතර දෙනෙක් ඉන්න කෙනෙක්. ඒ දාපවිච්ච බහුභාර්ය ක්‍රමයට. හැබැයි මේ කතාව පේනවා අවසිටිල්ලන්නේ අම්මයි තාත්තයි අම්මයි තාත්තයි කියන දරුවා. උඹ මැරුණත් අපි මේ මරණයේදී ආවෙකින් හරි උඹෙන් වෙන් වෙන්නේ හරිම ශෝකෙන්. උඹ ජීවත් වෙද්දී අපි කොහොම උඹෙන් වෙන් වෙන්නද? ඒක වෙන්නේ නැහැ. කඩාවත් වෙන්නේ නැහැ. ඒ දෙවෙනි සැරේට ගිහිල්ලා කියනවා. ඉතින් කියනවා මරණෙදිත් උඹෙන් වෙන් වෙන්නේ දරුවා අපි හරි කනගාටු වෙනවා. උඹ විතරයි එකම දරුවා මේ අත්පුත පරම්පරාවේ බුදලේ රකින්නේ. ඒක නිසා වෙන්නේ නැහැ. තුන්වෙනි සැරේට ගිහිල්ලා කියනවා. ඊට පස්සේ කිව්වට පස්සේ ආයතන මේ මధుරේ කලාව එළපු නැති අමු පොළවේ වැඩිලා කියනවා එක්ක මරණය එක්ක පැවිද්ද ඊට පස්සේ අම්මලා තාත්තලා හිතා ගන්න ඕක ඔය ඕම කෙරුවට රැයට බඩගිනි වෙච්චාම නැගිටී කියලා. හ්ම් නැගිටිර. දෙවෙනි දවසෙත් බලනවා බඩගිනි වෙලා නැගිටී කියලා නෑ. තුන්වෙනි දවසේ වෙනකොට යාළුවන කතා කරලා කියනවා මෙන්න මේමය මේ මනුස්සයා කවදාකවත් මේ හිතුවක්කාර වෙන කෙනෙක් නෙවෙයි. ඊට පස්සේ යාළුවා ඇවිල්ලා කියනවා මේ මෙච්චර වස්තු බුද්ධිය තියෙනවා ඒ නිසා දෙමව්පියෝ කියනවා මේ මේ දේ බලාගෙන කියාගෙන ඉන්න කියලා කියන ධාර්මික ජීවිතයක් ගත කරන ගිහි ගෙදර ඉන්න බැරිද කියලා. මේ කිසියම් ප්‍රතිචාරයක් දක්වන්නේ ඊට පස්සේ යාළුවෝ ගිහිල්ලා කියනවා අම්මට තාත්තට අපි මෙහෙම කරමු. මේ අක්ෂා දැන් මැරෙනවානේ දැන් නොකනෝවි මැරෙනවා. එතකොට හරි අපරාධයෙන් අපි පැවිදි කරන්න අවසර දීලා පැවිදි වුණාට පස්සේ සිවුරු අරවමු. අම්මයි තාත්තයි ඉන්න වෙලාව අවසර දෙනවා. පස්සේ බුදුජානක ගියාට පස්සේ කියනවා අවසර දුන්නාද කියලා ඔව්. ඊට පස්සේ මේ අවසර අරගෙන පැවිදි වෙනවා. පැවිදිලා ගමී පළාතින් නැතු ඈත පළාතකට යනවා. ඊළඟ තිබුණු තද මේ උනන්දුව නිසා බොහෝම ඉක්මනට රහත් වෙනවා. එතකොට මේ gedara අම්මයි තාත්තා ඉන්න මේ සිටුමැදුර බුදුහාමුදුරන්ටයි කෝලයන්ටයි හාමුදුරන්ටයි පුදුම විදියට නිග්‍රහ කරන්න පටන් ගන්නවා. මට හිටපු එකම දරුවා හොරකම් කරගත්තයි කියලා. පස්සේ මේ ස්වාමීන් වහන්සේ සරත්තුනට ඇවිල්ලා පින්නපාත යන ගමන් අහම්බෙන් වගේ අර ගේ ඉස්සරහින් පින්නපාත යනවා. ඒකෙන් කවදාවත් පින්නපාත දෙන්නේ නැහැ. සංඝයා දකින්නකොට බොහොම අපුල දර්ශනයක් විතර තමයි දකින්නේ. එතන බින්දවා දැන වලට දොරවත්තක් තහන්නේ. හරින්නේ. ඉතින් මෙයාගේ පහු කරන යනකොට පිටිපස්සේ දොරෙන් ඊයේ උයල නරක් වෙච්ච පිට්ටු ගෙඩියක් හරි රොටි කෑල්ලක් හරි විසිකරන්න 16ක් එළියට යනවා. ඉතින් මෙතන යනවා කියනවා නැගිනී ලොක විසිකරන්න යනවා මගේ පාත්‍රයට දාන්න කියලා. ඉතින් අම්මනි මේ බලනකොට හිතනවා මේ මගේ ස්වාමි පුත්‍රයා නේද කියලා. අපේ ගෙදර හිටපු හාමුදුරුවෝ කියලා අරක පාත්‍රයට දාලා අතේ සලකුණු ගන්නවා එතනilla අම්මන්ගිට කියනවා මහා සිටුමි දේවිට අනේ අපේ සිටු ස්වාමි පුත්‍රයා ඇවිල්ලා ඉන්න පාරේ කියලා. එතකොට අම්මා තාත්තට කියනවා මෙන්න මේ ගෑණි මොකද්ද කියනවා. ඒකල කෙල්ලට කියනවා අම්මා ඔබ කියන දේ ඇත්ත නම් ඔබට අදම මම 10000 දාස් භාවයෙන් නිදහස් කරනවා කියලා. දැන් ඇත්තමයි ඒක හරිමයි කතා කරේ නන්නේ අතේ ලකුණු වලින් නම් ඒ වගේ. තාත්තා ඊළඟට යනකොට මෙයා ගිහිල්ලා ළඟ තියෙන ගයක් කරා වැටිච්ච ගේක පිටියක් ළඟ ඉන්න නර නරක් වෙච්ච රොටි ගාලා කනවා. තාත්තා කියලා කියන මේ මොන විනිග්‍රහයක්ද මේ කරන්නේ මෙච්චර මේ ගයක් තීන්දුවේ කොට වෙන්නේ නැතුව මේ මොකද්ද කරන්නේ? යන් ගෙදර ගිහිල්ලා සුදුසු කැම ටිකක් ගහින්ටස් කියනවා අද දාන ඉවරයි. මම අද වෙලා බැලලා දාන ඉවරයි. දාන ගන්න වෙලා ඉවරයි. අද අපි දාන ගන්නෑ. ඊට පස්සේ තාත්තා කියනවා හෙට අයෙම නම් ආර්දන කරොත් එන්නම් කියලා. විජහාට ගිහිල්ලා බැමිණිට කියනවා පුතාම තමයි ඉතින් ගින්න ගත්තේ නැත්තේ මොකද ගින්න හෙට එනවා කිව්වා ඊට පස්සේ මේ අම්මන්ටි කරන්නේ මොකද්ද අර පරණ ගෑනු ටිකට ලස්සනට අඳලා ගිහිල්ලා කියන යම් ආකාරයකින් මගේ පුතා සතුට වෙනවද ඒ ආකාරයෙන් හදපන් ඒ ආකාරයෙන් හැදිරියක් ඇట్లా කොහොම හරි නැවතත් ගීගිදට ගන්න කියලා කඳු දෙකක් ගොඩ ගන්නවා බූදලේ අම්මගේ බුදලේ මේ තාත්තගේ බුදලේ කියලා සුදු රිජුලින් වහලා මැදින් එන්න ඇරලා වාඩි වුණාට පස්සේ ආර කට්ටිය ඇවිල්ලා ඉතින් අංගරදන්තුන් පාන්න පටන් ගන්නවා. ඇවිල්ලා එක්කෙනෙක් අහනවා මේ ඇයි පැවිදි වෙන්න ගිය අපිට වැඩිය සුරංගනාවියන් බලන්නේ හම්බුනේ නැද්ද? රංගනාවිය කියලා. මේ මේ ස්වාමීන් වහන්සේ කියන නැගිනිනේ මගේ પરමාර්ථය සුරංගනාවන් දැකීම නෙවෙයි කියලා. ඒකට පරණ ගෑණියට නැත්තම් තමයි ප්‍රිය කරපු කෙනාට නංගි කියලා කතා කරනකොට ඒ අම්මන්ඩින්ද කලම් හැදිලා වැඩෙනවා. ඊට පස්සේ අම්මා කරන දේ ඒක අයින් කරන වස්තු දියරලා පෙන්නවා මෙන්න තාත්තගේ බුදලේ. ඒ මේ පැත්තෙන් බලනකොට එහා පැත්ත පේන්න තරම් කන්ද. මේ තාත්තගේ බුදලේ මෙවත් මෙවත් පාවිච්චි කරලා කොච්චර ලස්සන ධර්මික ජීවිතයක් ගත කරන්න පුළුවන්ද? ඇයි මෙච්චර දෙයක් තේරෙන්නේ නැත්තේ කියලා. එතකොට මේ ස්වාමීන් වහන්සේ කියනවා මට පින්න පාදේ පොඩි වෙලාවක් තියෙන දාහනේ බෙදලා නම් බෙදාන මම නැත්තම් පින්න පාදේ යනවා. ඊට පස්සේ විජහාට මේගොල්ලෝ කරන්නේ දාහනේ බෙදලා. දාහනේ බෙදලා දාහනේ වළඳලා ඉවරනාට පස්සේ ඒ දෙමව්පියන් සංවේග උපදවන විදියට බණ ටිකක් කියනවා. කියලා යන ගමන් කියනවා මුවවැද්දෙක් මුවන් ඇල්ලීමට උගුලක් අටවන අටල උගුලට උගු මුවා ගෙන්නන්න රසමස උලක් ගැට ගන්නවා. කියලා මුවායක කනකොට උගුලේ දොර වැහුනහම උගුල අහුවෙනවනේ. නමුත් දක්ෂ මුවෙක් ඇවිල්ලා ඌ රසමස උල කාලා උගුල ගන්න ගන්නට යනවා මුව වැද්ද අඬ අඬ ඉඳද්දි කියලා. මේක තමයි මේ කාම වස්තුන්ට කාම වස්තුන් විශේෂයි යෝගාවචරය හැසිරෙන හැටි. මේ ලෝකෙ තියෙන ඕනම වස්තුවක් පළඳුවාට ප්‍රශ්නයක් නැහැ. ඒක අපි අල්ලන්න උගුලට ගෙන්න ගන්න බඳින රසමසෝල. හැබැයි හැම ගස්ස ගන්න නැතුව. රසමසෝල කාපන් හැම ගස්ස ගන්න නැතුව. ඒ කියන්නේ ඕන දෙයක් බලපන් පොට්ටෙක් වගේ හිටපන්. ආසාව පහළ වෙන්නේ නැහැ තරහ පහළ වෙන්නේ නැහැ පහළ වෙනකොට මේක දකිනවා. ඕන දෙයක් අහපන් ඒක බීරෙක් වගේ අහපන් ඕනි ගඳ සුවඳක් බලපන් රසක් බලපන් පහසක් විඳපන් ඒ අංශභාග කෙනෙක් වගේ හිටපන් ඕන තරම් ඥාන පුළුවන් තරම් දක්ෂණ අභිඥා මොනවා තිබ්බත් නිකන් සෙලිබිටිස් වගේ හිටපන් දන්නේ මිනිහෙක් වගේ මොට්ටෙක් වගේ බූලෙක් වගේ හිටපන් උඹට උඩ පැනලා තරු ඇඳලා ගහන්න පුළුවන් වුණාට කොන්දපන් නැති කෙනෙක් කල කොබා වගේ හිටපන්. බැරි නම් මලමිණියක් වගේ ඉඳලා බේරියක්. එතකොට මේ ලෝකේ කාමවස්තු එහෙම නැත්නම් රූප, ශබ්ද, ගන්ධ, රස වළඳන්නේ නැතුව නෙවෙයි. කිසිම අභිනන්දනයක් කරන්නෙත් නෑ මං අර්ග කරා මේක කරයි කියලා කියා පාන්න යන්නෙත් නෑ අනේ මේක මගේ මම මගේ ආත්මය කියලා අල්ලපදා ගන්නෙත් නෑ එතකොට ඒ කාම වස්තු තිබුණට මෙයා කෙලෙසෙන්නේ නැහැ. ඉතින් මේක අල්ල මොනම තාලකින්වත් කාටවත් තේරුම් ගන්න බෑනේ. ඒගොල්ලෝ හිතන්නේ කාමවස්තු ළඟ හිටියොත් ඕනම කෙනෙක් කෙලෙසෙනවායි කියලා. විශේෂයෙන්ම රසමසවුල කෑවොත් උගුල ගැස්සෙනවමයි කියලා තමයි කවුරුත් එනමුත් මෝ දක්ෂමෝ පැටියෙක් කියනවා. තරුණ මොයේ ඌ දන්නවා හැම ගාට ගහලා දෙනවා බොහොම ලස්සනට හැම කාලා. මන්ද ගැස ගන්න නැතු වෙනවා. නතේව චත්තානි නතේ කාමාචි නතේ කාමායානි චිත්‍රානි ලෝකේ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. බුදුහාමුදුරුවෝ කියලා තියෙන මේ ලෝකේ තියෙන විචිත්තත්වේ නෙවෙයි කාමේ කියන්නේ. සංකප්පරාවෝ පුරිසස්ස කාමෝ. ඒකේ නා යම් යම් සංකල්ප වලට කැමති. මම මිරිස් කැමර කැමති. තව කෙනෙක් මේ වෙන වෙන රස වලට තව කෙනෙක් කහ පාටට කැමති කවදාවත් නිල් පාටට කැමති එක එක අපේ රුචි අරුචිකම් තියෙනවා මේක තමයි කාමයේ උපයන තැන ලෝකෙ නෙමෙයි නතේ කාමා යහනි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ උරිසස්ස කාමෝ තිත්තේව චිත්‍රානි තත්තේව ලෝකේ ලෝකේ විචිත්‍රකම එහෙම තිබිච්චවයි අතෙත්ත දීරෝ විනේති ඡන්දා දීර වීර පුරුෂයා තමන්ගේ ඡන්දය කාමච්ඡන්දේ පාලනය කරන්න හදනවා මිස ලෝකයේ පාලනය කරන්න යන්නේ. ලෝකයේ කාම වස්තු නැති කරන්න යන්නේත් නැහැ. අඩු වෙන්න ඕනයි කියලා සදාචාර කතා කරන්න යන්නේත් නැහැ. වැඩි කරන්න නටන්නේත් නැහැ. ලෝකයේ විචිත්තත්වම තිබිච්චායි තමන්ගේ කාමච්ඡන්දේ පාලනය කරනවා නම් ඒ කියන්නේ හැම කනවා. නමුත් මන්ද ගසගන්නේ. උගුල ගසගන්නේ. මේක මොන තාලෙන්වත් ඒක ඒක කරපු නැති මනුස්සයා හිතන්නේ පරිසරයේ කාම දනකනම් මට කාමයේ පහළ වෙනවා ඒ නිසා පරිසරයේ හදපු මිනිහට වැරදි පරිසරයේ හදපු මිනිහට දඬුවම් කරන්න ඕනේ බුදුරජාණන් කියන්නේ තිත්තේව චිත්‍රානි තතේව ලෝකේ ලෝකේ විචිත්‍රත්වය හැම තිබිච්චාවයි අතෙත්ත දීරෝ විනේති ඡන්ද ඒ විනෝඩ ඒ මනුස්සයා තමන්ගේ කාම ඡන්දේ පාලනය කරනවා කියන ඉතින් මේකට යුද්ධ ඒ කියන්නේ කාමවස්තු තියෙද්දි කාමවස්තු ඉදිරියේ ඒ අභිනන්දනය කරන්නෙත් නැතුව අභිවදනය කරන්නෙත් නැතුව අජෝසනය කරන්නෙත් නැතුව Taman හික්ම ගන්න ඕන කියන එක බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ සවැත්නොර ජේතවනාරාමේ පමණක්ම කළ යුතුයි කියලා දෙයක් නැහැ. බුදුරජාණන්සේ නැති වුණාට පස්සේ අවුරුදු 1000ක් 2000ක් 2600කට පස්සේ වුණා. මේක රහස බව දන්නවනම් තමන් තමතුරු ජීතවනාරාමේ හිටියේ නැහැ කියලා ප්‍රශ්නකුත් නැහැ. කොහේ හිටියත් කාමවස්තු තියෙන තැන කාමවස්තු නැති තැන නැත්තම් තරහ වෙන වස්තු තියෙන තැන දැක්කට නොදැක්ක කෙනෙකුසේ එහෙම නැත්නම් අන්ධයෙකුසේ හැසිරෙන්න දන්නවනම් එයා උත්සාහ කරන්නේ වස්තු අනුව පහළ වෙන කාමච්ඡන්දේ දිහා බලන්න විතරයි වස්තු දිහා බලලා චෝදනා කරන්නේ නැහැ වචන කතා කරන්නේ නැහැ බැස ගන්නෙත් නැහැ ඒ නිසා අපිට භාවනා කරගෙන යනකොට අපිට ආලෝකයක් පහළ ඕකට බහගෙන ඕක ගැන කතා කර කර ඕක අභිනන්දනය කරන්න ගත්තොත් කාම දර්ශනයක් දැක්ක වගේම භාවනාවේ පරිචාලෝකයක් බාධාවක් වෙනවා. ඒක දැක්කට නොදැක්කාසේ තමන්ගේ ගමනේ යන්න පුළුවන් නම් නැවතත් ආලෝකේ පාළුවේ නැවතත් ආලෝකේ පාළුවේ නෑ ඒක ආඩම්බරයට ගන්නෙත් නෑ අවනම්බුවට ගන්නෙත් නෑ ඒක ගැන කතා කරන්න යන්නෙත් නෑ ඒකට බැස ගන්නෙත් නෑ ගමන බාධා වෙන්නේ නෑ ඉතින් මේක තන්නේ ක්‍රම තමයි ਸਰබලධාරී බල බලතල පවරන අංශයක් සෙල්ලම තියෙන තමන් අතේ ඒ සාමාන්‍ය භික්ෂුන් වහන්සේ නමකට කියනවා ස්ත්‍රීන් නටනවා ස්ත්‍රීන් ගායනවා ස්ත්‍රීන් වයනවා ස්ත්‍රීන්ගේ අංගරනකර බලන් දෙපයි කියලා. ඒක සාමාන්‍යයෙන් විෂම දර්ශන කියලා කියනවා. නමුත් නාගසමාල හාමුදුරුව දැක්කට රහත්නේ බීල නටමින් වයමින් නටන නාටක අංගනාවට කරා. උන්වහන්සේ පින්නපාත යනකොට මහා වීදියේ මැද ලස්සන ස්වරූපී නාටකාංගනාවක් හොඳට මද්ද්‍රව්‍ය බීලා සංගීතයේ මැද වයනෝ නටනවා. මිනිසාතික දකින්නකොටම දැක්කේ මහා වීදියක් මැද මාරපාශයක් හදලා තියෙනවා. කී දහහක් අමාරු වැටීද කියන්නේ. ඒ ස්වරූපේ මේ මේ අඟරණට බලනකොට ඒ ශාසන පහළ වෙච්ච සංවේගයම තිබහතු. බැරි වෙලාවත් එක කාම පැත්තෙන් බැලුවා නම් සිව්පරිණු. අරාමන්ගේ ඇඩ්‍රස් එක හොයයි. කපුවෙක් පිටත් කරයි. අනේ බැරිද ඔෆර් එකක් දෙන්න? ඉවරයි. බුදුචානන්සේ බුදු වෙන්නේ ඉස්සර දවසේ මාරේ ආවිල්ලා දෙල්ලන් දාලා ගියානේ. ඇත්තටම හම්බෙකින් බුදුචානන්සේ දිනුවේ ඒ මොකද බුදුජානනාංශයේ මේ මාරය ඇවිල්ලා දන්න දහංගට ඔක්කොම දැම්මා. මුද්‍රන්සේ අත් දෙක ඇරියෙත් නැහැ පොට්ටෙක් වගේ හිටියා. ගණන් ගත්තෙත් නැහැ බීරෙක් වගේ හිටියා. පස්සේ මාරේ ඇහෙන්න කිව්වා "බොයි ඉන්න පොළොව උඹට උරුම නැහැ. ඔක මගේ ඵලයක් උඹට කියන්නේ." ඒකනේ අන්තිමට දේශී මාර්ගවල ප්‍රශ්නයක් දැම්මේ. පොලිටිකල් ප්‍රොබ්ලම් එකක් දැම්මේ. බුදුන්සේ කල්පනා කරලා බලුවා මේ මටත් මේ පොළවේ ඉඩක් තියෙනවා කියලා කියන්නේ සාක්කියට ගන්නේ කවුරු හරි ලෝකේ ඉන්නවා කියලා කිසිම සවිඥානික කෙනෙක් එතන නැහැ මොකද මායя දැකලා පලා ගිහිල්ලා ඊට පස්සේ බුදුරජාණන්සේ පොළොව ස්පර්ශ කරා දකුණු අතින් භූමි ස්පර්ශ මුද්‍රාවෙන් කල්පනා කරලා කිව්වා මම පාරමිතා ධර්ම පුරනකොට මම හලපු මගේ මිනියට කටු එකතු කරත් මේ පොළොවට වැඩිය ලොකුයි මම හෙලපු දාඩිය කඳුළු ලේ ගත්තොත් හතරමහා සාගර වලට වැඩි. ඒ නිසා අවිඥානික අවිඥානික කවුරක්වත් නැහැ මට සාක්ෂි දෙන්න මේ ඝනකඩ මහ පොළොව මට සාක්ෂි දේවා කියලා අර අදිෂ්ඨාන නැත්තම් මේ පාරමිතා සීකනෝඩ පොළොව හෙල්ලෙන්න පටන් ගත්තා. එතකොට මාරයා නැගලා හිටියේ පර්වත ඇටෙක් උඩ. ඇතා දැක්ක සුනාමියක් එනවා කියලා ඌ කිව්වා. ඒක අරගෙන යන්න එපා. මාරයත් අරගෙන දිව්වේ. දුවනකොට සේනාව හේතුව පෙරගිලා දුවනයි කියලා. ඒ සේරම පිටිපස්සෙන් දිව්වා. දැන් මාරයට අලියට කියන්න බෑ මේක සුනාමියක් නෙවෙයි මේක බොරුවක් ඔබ හිතපන් කියලා. සම්පූර්ණ නඩුව පරාදයි. දැන් මාරයා ගිහලා ෆුල් අප්සෙට් එකේ ගෙදෙට්ට වෙලා ඉන්නවා. ෆ්‍රස් ගහගෙන පැනික් ඇවිල්ලා ෆුල් ඇටැක්. දුරුසුන්දා ගිහලා මොකද තාත්තා? අනේ බරාබරත්තු නැති වැඩක් වෙන්න හදන්නේ මේකේ මේ කාම ලෝකයේ මගේ සම්පූර්ණ අධිකාරී ශක්තිය කැඩෙන්නයි හදන්නේ එක්කෙනෙක් රහස අල්ලා ගන්න හදනවා මට කොහොම හරි මේ පුරුෂය නැති කරන්න ඕන අයියෝ ටොයිස්නේ මම දෙන්න වැඩි කියලා උන තුන් දෙනා ගියා ගිහිල්ලා රති රංගන්න ආරං තන්නා වයන්න රති රංගන්න අනිත් එක නටන්න පටන් ගත්තා බුදුන්සේ මොකද කිව්වේ පැත්ති කරලවත් බැරි වෙන්නේ ඒ කිසිම එකක් අභිනන්දනයේ උදන්සේ පේන්නේ නැති නිසාවක්වත් ඇහෙන්නේ නැති නිසාවක්වත් නෙවෙයි නැතර කරලා පස්සේ ඒ ඔක්කොම නැටුම් ගැයුම් තේරම ඉවරයි නැටුම දිහා පොට්ටෙන් බලනකොට නැටුම දිහා බීඩි කණෙන් අහනකොට ඒක විතර නින්දාවක් නෑ නාටි කංගනාවකට බැලුවට අභිනන්දනය කරන්නේ නැත්තම් ඇහුවට අභිනන්දනය කරන්නේ නැත්තම් නාටි කංගනානිකම උලම්බයිනවා ඔයගොල්ලෝ අහලා ඇති සාමාන්‍ය දහම් පාසල් වල පවා සර්වචන්නාංශී බුදු වෙන්නේ ඉස්සර වෙලා සිද්ධාර්ථ තාපස කාලේ ගීකේ අතහරින දවසේ ඉස්සර දවසේ නාටක අංගනාව කීප දෙනෙක් ආව නිින්ද යන වෙලාවේදී ස්තෝත්‍ර ගායනාවට මේගොල්ලෝ නටනකොට බුදුරජාණන් වහන්සේ කවුද සිද්ධාර්ථ තාපස සිද්ධාර්ථ කුමාරයා පිටිපතට යටත් දැන් පිටිපතට යනකොට අර ගොල්ලන්ගේ නටුම් කවුරු බලන්නද එහෙම නිින්ද ගිහිල්ලා මේ පැත්තට බලනකොට දැන් නැටුම පේනවා. කට්ටියක් හෙළුවෙල්ලෙන් කට්ටියක් කෙලපරනවා කට්ටියක් ගොරා දිනවා සංගීත භාණ්ඩුට ඔක්කොම වැටිලා බුදි මේව උඩින් බැලලා ගිහිල්ලා තමයි අබිනිෂ්ක්‍මණය කරන්නේ එනිසා ඒගොල්ලන්ගේ නාටකම කට අරගෙන බැලුවොත් තමයි ඒගොල්ලෝ 18 සන්නේ 7 අඩි නැටුම් ඔක්කොම නටන්නේ බැලුවාට නිකන් අන්ධබැල්මෙන් බලන්නේ හිටියොත් කිසි නැටුමක් හිටින්නේ නැහැ. ඉතින් අපි කිව්වොත් මේ නාටිකාංගනාවන් ඇවිල්ලා මම වශී කරගත්තයි කියලා. සර්වඥාන්සේ පිළිගන්නේ සර්වඥේ නාටකාංග කොච්චර නැටුවත් ඔබ ඒක අභිරමණය කෙරුවොත් අභිවදනය කෙරුවොත් අජෝසනය කෙරුවොත් ඔබ අහුවෙන නිසා තිත්තේව චිත්‍රානි තතේව ලෝකේ අතෙත්ත දීරෝ විනේති ඡන්දා මේ ලෝකයේ විචිත්තත්වය එහෙම තිබිච්ච එක වෙනස් කරන්න යන්නත් එපා. මම ඉස්සරහට නාලිකාංගනාවයි කියලා නඩුදාන්න යන්නත් එපා. මොකද ඒක දිනට අගත්තාවයි. උඹ උඹේ කුසල කාමච්ඡන්දේ බේරගනි. ඒකට ඔක්කොම ලබයි. ඒ වගේ අපි භවනාවදී පේන දේවල් හෝ ලෝකෙදී පේන දේවල් දකලා ඒක අභිනන්දනේ අභිවදනේ අජෝසනය කරන්න ගියොත් ඒ දේවල් වලට දොස් කිව්වට Tamange ඉවර තියෙන කෑදරකම හීනුලින් වැඩ කරන හැටි තමයි තේරෙන්නේ නැත්නම් බුදුහාමුදුරේ එතෙන්දී එන්නේ නෑ උදව්වට. තමන්ම දැනගන්න ඕනේ මම රූපයක් දැක්කා රූපේ මනාපයි ඒ මනාපේ නිසා මට කාම අනුසය මට පහළ වුණා. දැක්කනම් ඒ මම සක්මනේ කළ යුත්තේ නමුත් සක්මනේ ඉක්මවගෙන ගිහලා රූපයක් වෙනවා රූපේ නිසා මනාපේ එහෙම නැත්නම් පටිඝානෝසේ අමනාපේ පහළුණා කියලා දැක්කනම් ඒ මනස රූපත් දකිනවා වේදනත් විඳිනවා සතියත් පාත්ත මේ රහස කවුරුරි ක්‍රියාත්මක දැනගෙන ක්‍රියාත්මක කෙරුවොත් සදාචාරවාදීකට මේක තේරුම් ගන්න බෑ මේ මනස මේ රූප බලනවානේ මනස ශබ්ද අහනවානේ ආනව තමයි නමුත් රූප දිහා බලන්නේ අන්ධෙක් වාගේ එහෙම නැත්නම් දිත්තේ දිත්තමත්ත සුතේ සුතමත්තා. ඉතින් මේක මේ විදිහට කළ හැකි බව මේකක් කළ හැකි බව විස්තර කරනවා ওই මාළුක්‍ය පුත්‍ර සූත්‍රයේදී. ඒ මාළුක්‍ය පුත්‍ර කියන වයසක ස්වාමීන් වහන්සේ නමක් බුදුහාමුදුරුවෝ ගිහිල්ලා කමටහන් ඉල්ලනවා. මම කැලියට යන සංස තනි වෙනවා. ඒක විහාරී ජීවිතයක් ගත කරනවා. ඊට පස්සේ මම ආයෙ ඉන්නේ මට යන්න කමටහන් දෙන්නේ කියලා. ඊටසේ දොස් කියනවා මේ එක එක කරාට කමටහන් දෙන්න ගියා මට මේ කරන්න ගියොත් මේ ඉවරයක් කරන්න හම් වෙන්නේ දැන් ඔබ නාකියව වුණනම් ඊළඳාරි කී දෙනෙක් කියලා කමටහන් ඉල්ලයි දැන් කොච්චර මම බන කියලා කියනද කියන්නේ නැතුව කියනවා ඇයි මෙච්චර මං කියලා දෙද්දී අය කමටහන් ඉල්ලන්නේ කියලා මේ කිව්වට මොකද බුදුරජාණන්සේ යාව නිර්පන්නේ නැහැ ඒ වෙනකොට සාකච්ඡාවට අදලා ගන්න ප්‍රශ්නයක් අහන්න මානතුපුත්ත යම් කිංචි චක්ක විඤ්ඤය රූපං අදිත්තං අදිත්ත පුබ්බං නපස්සති නපස්සී සම්ති තත්තේ හෝති ඡන්දං වා ප්‍රේමං වා රාගං වා කිය. ඔබ හිතන්නේ ඇහෙන් දැකිතු රූපයක් තියෙනවා ඔබ කවදාකවත් දැකලා දැන් දකිමිනුත් නැහැ. දැන් බලමිනුත් නැහැ. ඔබට බලන්න ඕන කියලා ඉස්සරහට බලන්න වෙන්නේ නැහැ. අන්න එහෙම චක්ක විඤ්ඤාණ රූප පිළිවෙලින් රූප පිළිබඳව රාගයක්වත් ප්‍රේමයක්වත් ඡන්දයක්වත් උඩ පහළ වෙයිද කියලා. යම් රූපයක් තියෙන කවදාවත් දැකලත් නෑ දැන් බලමිනුත් නෑ දැන් දකිමිනුත් නෑ බලන්නෙත් නෑ බලන්න වෙන්නේ නැත්තම් එහෙම රූපෙක ප්‍රේමයෙන් ඡන්දය නෑ කියලා කියනවා. ශබ්දයක් තියෙන ඔබ කවදාවත් අහලත් නෑ දැන් අහමිනුත් නෑ ඇහෙන්නෙත් නෑ මත්තට ඇහෙන්නෙත් නැත්තම් එහෙම ශබ්දයක් ඔබට කෙලෙසුපති ඡන්දයක් ප්‍රේමයක් රාගයක් නෑ. ඒක ඔක්කොම හොකට පස්සේ මාළික බුද්ධ ස්වාමීන් වහන්සේට එනවා කෙලෙස් උපදින තාක් උපදින වර්තමානයේ පමණයි. මේ වර්තමානයේ පේන දේ තමයි ඔක්කොම තියෙන්නේ. මේ වර්තමානයේ අහන එකේ තමයි ඔක්කොම තියෙන්නේ. මේ වර්තමානයේ මම දැන් අහනවද, දකින්නවද, ගඳ බලනවද, රස බලනවද කියලා අපි දන්නේ නැහැ. કોઈ මේ මොහොතේ හැටියට බලනකොට කෙනෙක් ඇහිමේ ඉන්නවා, කෙනෙක් දැකීමේ ඉන්නවා, කෙනෙක් ගන්ධ රස පහස බලන එකේ ඉන්නවා. ඒ කොයි එකටද හිත යන්නේ කියන්නේ අපේ කර්ම ශක්තිය අපේ රුචි අරුචිකමන තමයි. ඒක දන්නවනම් මේ වර්තමාන මොහොතේ වෙන එක දන්නවනම් එතනින්මයි උපදින තාක් කාලය උපදින. එතනින්මයි උපදින තාක් ප්‍රේමය උපදින. ඡන්දය උපදින. ඒ නිසා මේ අහන්නත් පුළුවන්, දකින්නත් පුළුවන්, ගඳ බලන්නත් පුළුවන්, රස බලන්නත් පුළුවන්, පහස බලන්නත් පුළුවන් ලෝකයේ අපි අපේ කැමැත්ත නිසා රූප බලන්නේ බවටපත් වෙනවා. ඒ බලන රූපයෙන් අපිට කෙලෙස් උපදිනවා නම් ඒ කෙලෙස් අපේ තණ්හාව නිසා උපදින්නේ. තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං තණ්හාය විමුක්තස නැති සෝකෝ කුතෝ භය. ඉතින් අපිට වෙලා තියෙන්නේ එකකටවත් නොගින් ඉන්නේ එකක් අපි දන්නේ නැහැ. එක්ක රූප බලන්න ඕනේ, එක්ක සද්ධාහන්න ඕනේ, අපි දැනගත්තත් නැත්නම් මොකක් හරි වෙනවා. නමුත් මෙච්චර හයක් තියෙදි කොයි එකටද යන්නේ කියන එක කාගේ න්‍යායපත්‍රයටද වෙන්නේ කියලා අපි දන්නේ නැහැ. නමුත් සරුවචන්ද කියන්නේ උඹ කල්ලාතුම ගෙනාවු රුචි අරුචිකම් අනුව කල්ලාතුම ගෙනාවු කර්ම වේගයකට අනුව මොකක් හරි එකට පටලැවෙන. ඒ පටලැවෙනදී උඹයි වගේ කියන්නේ ඕනේ. ඒකෙන් තමයි කෙලෙසෙන්නේ. නිසා ඒක දන්නවනම් එන්න තියෙන කෙලස් ප්‍රමාණය අඩු වෙනවා. එනිසා බුදුරජාණන්සේ කියන ඔබ රූප දැක්කට ප්‍රශ්නයක් නැහැ. දැකීම දැකීම මතින් නතර කරපුවා ගැන කතා කර කර ඉන්න යන්න එපා. කාබිනන්දනය කරන්න යන්න. ඕක දැක ඕකට බැහැ ගන්න එපා මේක මගේ රූපේ මම දැකපු රූපේ මගේ ආත්මය කියලා. ශබ්ද ඇහුවට කිසි ප්‍රශ්නයක් නෑ. ශබ්ද අභිනන්දනය කරන්න යන්න එපා. මත්තන් දිත්තේ දිත්ත මත්තන් සුතේ සුත මත්තන් මුතේ මුත මත්තන් විඤ්ඤාතේ විඤ්ඤාත මත්තන් උගදෙනේ කියන්නේ බාහ්‍ය සූත්‍රේ විතරයි කියන්නේ කියලා මේකෙත් තියෙනවා. අනාථ විඤ්ඤුකෝ වාද සූත්‍රෙත් කිට්ටුවට මනකම් ඕක කියලා කියනවා. කිව්වට පස්සේ මානුකේපුත්‍ර ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරන සඳහන් කරනවා ස්වාමීන් වහන්සේ මම මේ ඔබ වහන්සේ කියපු දේ මට තේරෙනවා නම් මෙන්න මෙහෙමයි මට තේරෙන්නේ මම හරිනම් මේ හරිනම් මට හරි කියන්න වැරදි නම් වැරදි කියන්න රූපන් දිස්සා සති මුත්තා පිය නිමිත්තම් මර්ධිකරෝ රූපයක් දැකලා අසතියෙන් මුත්තසතියෙන් ඒකේ ප්‍රියභාවය ගැන කල්පනා කරනවා නේ වටින රූපයක් මේක ගෙදරට ගිහිල්ලා කියන්න ඕන අරයටත් කියන්න ඕන කියලා අභිවදනය කරනවා ඒක වැටගෙන ඉන්නවා රූපයක් දකින සතියෙන් තොරව ඒක අභිනන්දනය රූපං දිස්වා සතිය මුත්තපේ නිමිත්ත මනස්කරෝති සාරත්ත චිත්තෝ වේදේති ආයෙක් බොහොම රාගයෙන් රක්ත වෙච්ච හිතකින් වින්දනය කරනවා. අනේ මගේ පෙර පිනකට මේ රූපේ දැක්ක අපි හරියට මෙතන වෙලාවට මං හිටියා හොඳ ඇස් දෙකක් මට තිබුණා කියලා ඒකට සාරත චිත්තෝ වේදේති තත්ත අජ්ජෝස චිත්තති එකට බැස ගන්නවා. මේ මේක දකින්න හම්බෙච්ච එක ලොකු දෙයක් කියලා ඒ දකින්න රූපය අනුව මේක රූප ශබ්ද ගන්ධ රස කොයි එකටත් යොදන්න පුළුවන්. ඒ දැකපොදී අභිනන්දනය කරනවා. කස්ස වඩති වේදනය. යා හිතනවා අනේ මේ රූපේ මට ෆොටෝ එකක් කරන් තියන්න නැත්තම්. මේකත් එක්ක නිතරම ඉන්න මට නැත්තම් නැත්තම් මේක මම ගෙදර ගාව කියලා තියාගන්න නැත්තම් කියලා අර ඒ ලැබපු වේදනාව වර්ධනය කරගන්න නැටි හිතනවා. තස්ස වඩන්ති වේදනා අනීකාරූප සම්භව. ඉතින් මේක ලොකු කරලා ගත්තොත් කොහොමද පුංචි කරලා ගත්තොත් කොහොමද අරකට පිටපස්සෙන් තිබ්බොත් කොහොමද ඒකට ඉස්සරහින් තිබ්බොත් කොහොමද ඉතින් දැන් රූපේ පැත්තක දැන් මනෝ විකාරක මනෝ ලෝකේ කාර්ය රූපයන තරංග හදනවා සරුංගල් අරිනවා කතා ගොතනවා, චිත්‍රපටි හදනවා, নানা ප්‍රකාර හීන ලෝකයකට වැටෙනවා. රූපේ දැකලා. අභිජ්ජාත විහෙරාජ ඒකේ නාට දැඩි ලෝභ පහළ වෙනවා ඒ වෙලාවේ. වෙහසකටපත් වෙනවා මේ දැකපු රූපේ තම. රූපේ අල්ලගෙන ඒ තරම් කතා කරනවා. චිත්තමසු පහඤ්ඤති හරි හිත පාටි විහෙසකටපත් වෙනවා අපරාධ මේකේ දකින්න වෙලාවේ කැමරාවක් අතේ තිබුණේ නැහැ එහෙම නැත්නම් මේක මෙහෙම කරන්න බෑ නේද ඉතින් ඒ විදිහට තස්ස බඩන්ති වේදනා අනේක ආරූප සම්භව චිත්තමසු පහඤ්ඤති මේ විදිහට දුක් වරන කෙනාට කවදාකවත් නිවන කිට්ටු කරන්න බෑ කියලා මාළුකපුත්තු සෝන්සේ සඳහන් කරනවා දකින්න භාවනාදී දකින්න හෝ ඇහෙන් දකින්න හැම දෙයක්ම අල්ලන කතාව කොටන හැමදේම මහලු කරලා කලක හැමදේටම ගෙවදිනවා බහ ගන්නවා නම් ඒන කෙලස් ප්‍රමාණය යාට සීමා කරන්න බැරි නිසා ආරාණිබ්බාන සත්‍ය උච්චති නිවනේ බොහෝ දුරයි කියලා කියනවා ඒ දකින්න දකින්න එකෙන් කෙලස් උපදිනස් කරනවා එයා දුක එකතු කරනවා ඒ වෙනුවට නසෝ රඤ්ජති රූපේති රූපං දිස්සෝ පතිසතෝ එයා කලින්ම දන්නවා රූපයන් අභිරමණය කිරීම නෝපදුප කෙලෙස් රාශියක් උපදින තියක් නිසා පූර්ණ අවබෝධයක් තියෙනවා ලෑස්තියක් තියෙනවා නසෝ රජ්‍යතු රූපේසු එහෙම නැත්නම් කියනවා සක්මනේ ඉන්න මට රූපයක් මෙහිලා ඒක අභිරමණය කරන්න ගියොත් සතිය කැඩෙනවා ඒ නිසා මම රූප පෙන්වුවට මම අභිරමණය කරන්නේ නැහැ කියන ඉන්දිය සංවරේ තියෙනවා සීලේ තියෙනවා ඒ නිසා යා නසෝ රජ්‍යති රූපේසු රූපය අභිරමණය කරන්නේ රූපන් දිස්වා පතිසතෝ දැන් දන්නවා මගේ හිත පයේ නෙවෙයි තියෙන්නේ හිත ඇහැට ගිහිලා තියෙන්නේ කියලා සාරත් එතකොට විරත් චිත්තෝ වේදිතිය දන්නවා දැන් මට පේන්නේ රූපයක් වර්ණ රූපයක් නමුත් බලන්නේ අර නාගසමාල ස්වාමීන් වහන්සේ අර නාටිකංගනාව දිහා බැලුවා වගේ මේක වීදියේම දටවලා තිබ්බ මර උගුලක් විරත් චිත්තෝ වේදිතිය නාජෝස තිට්ඨති. ඒකට බැස ගන්න. අනේ මම මේක දැක්කා වටිනවා. සක්මන නැතුණත් කවන්න මේ ලෝකේ බලන්න ඕනේ කියලා. යතාස්ස පස්සතෝ රූප සේවතෝ චාපි වේදනා. එයා රූපයක් දකිනවා. වේදනත් පිළිගනවා. එයා දන්නවා මේ රූපය මට ප්‍රිය ගතියක් ඇති කරනවා. මට අප්‍රිය ගතියක් ඇති කරන කීයතිනෝ පචියතිය කවදාකවත් මේ වේදනාව අභිරමණය කරන්න යන්නෙත් නෑ. ඒක නරක දෙයක් කියලා ඒකත් එක්ක ගැටෙන්න යන්නෙත් නෑ. ක්ෂය කරන පැත්තේ මතුවෙච්ච මනාපගතිය වැය වෙන පැත්ත බලනවා. මතුවෙච්ච අමනාපගතිය නිරුද්ධ වෙන පැත්ත බලනවා. කය වය නිරෝධයේ පැත්ත බලනවා. කීයති නපචියති. ඒවං චරතෝ සති. අමාරු හඳිස්ථානයක එයා වාහනේ හප්ප ගන්න නැතුව ට්‍රක් එක මාරුවෙච්ච බව දැනගන්නවා. දැන් යන්නේක පිළිබඳව පුදුම අවධියකින් ගත කරනවා. මම දැන් පයේ තියෙන ඕන සතිය ඇහැට ගිහිල්ලා කියනවා ඇහි මම අබිරමණය කරන්නේ ඒකට ඇතුවිච්ච මනාබමනාප දෙක යාගෝ මනාට ඇතුණා නැති වෙලා යන්නේක දිහා වැය වෙලා යන දිහා බලන්නේ කියොත් ඒවන් අපචිනතෝ දුක්ඛම යා එන්න තියෙන දුක් රාශියක් විවම් කරනවා කඩා නිබ්බාන සත්‍යම නිවනට බොහෝම කිට්ටුයි කියලා තියෙනවා. නමුත් මේ දෙවණියට මාළුක පුත්‍ර ස්වාමීන් වහන්සේ පෙන්නපු ක්‍රමයට අපි සාර්ථක වෙනකොට රූපේ දැක්කට ඒක ශුන්‍ය විදිහටයි පේන්නේ. තුච්ච විදිහටයි පේන්නේ. ඒක නොදකිය යුක්තක් විදිහට පේන්නේ. මොකද ඒ කෙලෙස් උපදින පාර. ඒ නිසා ඒ පනස රූපේ දැක්කට රසවින්දනය කරන්නේ සත්‍ය බේරගන්න නැවතත් මූල කර්මස්ථානට යන්න තියෙන පෙත සලකන ක්‍රමයට ආපු දවසේ තමයි Tamante මෙතෙක් පඩාගෙන ආපු සතියේ පරිම උච්ච අවස්ථාව. එහෙම නැත්නම් ලෝකේ කෙලෙස් නැහැ, රූපවල කෙලෙස් නැහැ. ඒක රූපේ බලන්න පුළුවන්, රසමසවල කන්න පුළුවන් යාට. නමුත් හැම ගස්ස ගන්නෑ. ඇතිවෙච්ච මනාපෙටම නාපෙට ගැක් ගහන්න යන්නේ හේතු වෙන්න යන්නේ නැහැ. ඒක අභිරමණය කරන්න යන්නේ මනාපේ මනාප විදිහට දකින්න රූපේ රූප විදිහට දකින්නවා. පහේ තිබුණ හිත රූපෙට ගිය බවක් දකින්නවා. හැම කනවා. නමුත් උගුල ගසගන්නේ. ආනන්ද මේ මට්ටර ගියාට පස්සේ ආට රූප බැලුවත් එකයි, ශබ්ද ඇහුවත් එකයි, ගඳ බැලුවත් එකයි, රස බැලුවත් එකයි, පාස ලැබුවත් එකයි ඔක්කොගෙම තියෙන්නේ වෙහසක් විතරයි. හැම දෙයකම තියෙන්නේ කනට පීරි ගෑවෙන්න වගේ ඇහැට වැලි වැටුණා වගේ. යාට හිතනවානේ කවුරුත් නැති විවේක තැනකට වෙලා ඉන්න නැත්තම් කියලා. ඒක බුදුරජාණන් වහන්සේ චිත්තකටද ලැබෙන්නේ හරියට මේ මිනිසයා පාළු ගමකට ගියා වගේ. ගියක් ගියක් ගාන ගිහිල්ලා බලුවට මොකුත් නැහැ. වාදන වාදන පහස බලුවට බොන්න දෙයක්වත් නැහැ. රස විඳින්න දෙයක්වත් නැහැ. ඒ නිසා ඒක නිකන් එන ගහච්ච රෝම් පිටණයක් වගේ කියලා මං කියනවා. ඉතින් මේකට කට්ටිය කැමති නැහැ. කට්ටියට ඕනේ භාවනා කරනකොට ජීතවනාරාමේ පේන්න ඕනේ. බුදු පිළිමේ පේන්න ඕනේ. දිවි ලෝකේ පේන්න ඕනේ. බ්‍රහ්ම ලෝකේ පේන්න ඕනේ. ඉතින් ඒ හිතාන යන කට්ටිය ටික පේනවා. පේනකොටම අල්ලගන්න. අල්ලගත්ත ගමන් මේ භාවනා ලෝකයක් නෑ හීන ලෝකයකට වැටෙනවා. මනෝ විකාරයකට වැටලා ඉතින් අහනවා හෙට කොහොමද ජීතවනාරාමේ බලන්නේ භාවනා කරලා? ඔන්න ප්‍රශ්නේ. හෙට කොහොමද ඊයේ දැකපු බුදු පිළිමේ බලන්නේ? හෙට කොහොමද ඇති වෙච්චි ආලෝකේ බලන්න. හෙට කොහොමද ඇති වෙච්ච අර සුඛේ බලන්න. ඉතින් මේලා ඉෂ්ට කරගෙන මේවා තියාගෙන යනවයි කියන එක කාමේ නෙවෙයි කාම මිත්‍යාචාරයක් නෙවෙයි නමුත් මෙතන තියෙන්නේ නන්දියක් වෙන විදියක එහෙම නැත්නම් නිරාමිෂ වෙච්ච ප්‍රීතියකට බැඳීමක් මේක බුදුහාමර පහළ වෙන්නේ ඉස්සෙල්ලා දැනගෙන හිටියේ නෑ ඒගොල්ලෝ හිතුවා ආමිෂ ප්‍රීතිය හොඳ නෑ තුච්චයි නීචයි ගාම්‍යයි. මොකද නිර්ආමිෂ ප්‍රීතිය ආධ්‍යාත්මිකයි වටිනවා කියලා නිර්ආමිෂ ප්‍රීතිය ඇල්ලුවා. සර්වඥය ඉතින් එනකන් ඒකත් එක්ක ධර්මේ බාරගත්තා. නිර්ආමිෂ ප්‍රීතිය නැති කරන්නේ නිර්ආමිෂ ප්‍රීතිය අවශ්‍යයි. නමුත් ඔබ දැනගන්නේ නිර්ආමිෂ ප්‍රීතිය ඇල්ලුවත් ආමිෂ ප්‍රීතිය ඇල්ලුවත් හොටු ගෑනි කියලා කැහි ගෑනි ගත්තා වගේ ඒකම තමයි. ඒකත් අතරින්ද නම් එයා දැනගන්න ඕනේ දැන් මේ පාඩුකමකට ගියා වගේ මේ දකින්න දකින්න දේවල් වල රස වින්දනය කරන්නේ නැහැ. ද්වේෂ කරනවා කියන එක නෙවෙයි මේ කියන්නේ. බෑම කාපන්. උගුල ගස ගන්න දෙන්නේ නැහැ. එතකොට මාර්යා බලාගෙන ඉන්නවා. දැන් මෙයා ඇවිල්ලා කුර කුර තියෙන උගුලේ උගුලේ තියෙන රසමසූල කනවා උගුල ගස්ස ගන්න නැතුව කාලයක්. ඒක නිකන් කියන්නේ නටන කකුල ගෙජ්ජි කපන්න පුළුවන් මිනිහා. නාටි ගන්නවා නාටි කකුල බැඳලා තියෙන ගෙජ්ජි කපනවා නට නට මේ වගේ තමයි මාරය අපිට ගහන කමිට උන්දට දෙන්න ඕනේ ඒකෙම රිටර්න් එක දෙන්න ඕනේ එහෙම නැතුව අපි මේ උරතල් වෙලා යන්න ගියොත් උරතලේ තියෙන මුල් වෙලා හොඳට පුහුණු වුණාට පස්සේ මාරය මොන මොන දහංගට දානවද මොන මොන වංචනික ධර්ම කියනවද මොන මොන ෂටකම කරනවද මොන මොන මායාවීකම කරනවද ඒ සෑම දෙයකටම මාරයට උත්තර දෙන්න වෙන්නේ මසවුල කාපං රසමසවල කාපා මුල ගැස ගන්න නැතු. ඉතින් ඒකට එදා කාලේ බුදුජානනාත් ඉන්න කාලේ සිද්ධි ටිකක් වාර්තාගත වෙලා සූත්‍රවල තියෙන නිසා අපිට සාධක සූත්‍ර වශයෙන් අද පෙන්වන්න පුළුවන්. එහෙම නැත්නම් කාටවත් හිතා ගන්න බෑ. මේ වගේ සංකීර්ණ মালටි ටාස්කින් කරන ලෝකයක ඉඳගෙන හිත බේරන්නේ ලෝකේ විචිත්‍රකම ලෝකේ තිබිච්චාවයි තමන්න තියෙන තමන් ඒවට එක එකට ඇදී යන ගතිය ඒ ඒ ඇදී යන ගතිය තිබුණා ප්‍රශ්නයක් නැහැ ඒක දන්නවනම් ඒක නිවල මේ අනුන්ට දොස් කියන්නේ යන්න එපා තමනුයි මේක තෝරලා ගන්න ගන්න දේ අනුව තමයි කාමච්ඡන්දේ පහළ වෙන්නේ නිසා ඒ කුසල කාමච්ඡන්දේ දිහා බලනකොට තමයි තේරෙනවා කෙලෙස් පහළ වෙන්නේ තමයි නිසාමයි කෙලෙස් කැපෙන්නේ තමයි නිසා කෙලෙස් පහළ වෙන්නේ මේ මොහොතෙමයි. කෙලෙස් කැපෙන්නේ මේ මොහොතෙමයි. දෙවන්නේ කෙලෙස් පාලනයට උදව් කරන්නේ නැහැ. කෙලෙස් කැපීමට උදව් කරන්නේ නැහැ. ඊයටයි හෙටටයි කෙලෙස් කපන්න බෑ. අතන ගිහිල්ලා කෙලෙස් කැපෙන්නේ නැහැ. වෙන කෙනෙක් උදව් කරන්නේ නැහැ. නිසා අපි මෙතෙක් ගිය ගමනේදී ඉගෙනගත්ත ඒ සියලුම දක්ෂකම් පාවිච්චි කරලා හිතට යන යනතේ යන්න දෙනවා. නිකන් දෙනවා වගේ. දීලා හොඳට බලනවා ඒක හරියට කියනවා නම් හැමදාම හොරකම් කරන හොරෙක්. අල්ලගන්න බැරි තරම් කම්බ හොරෙක් දැකලා පොලිසියෙන් අල්ලන්න බැරි නිසා එයා රහස් පොලිසියට බාර දීලා බලාගෙන ඉන්නවා මේ සිද්ධි ඔක්කොම යන අතරතුර කවුද මේ වැඩේ කරන්නේ කියලා. ඒකට කවදා හරි ඒ රහසොතු පොලිස් කාර්යාලයට නැත්තම් රහස් ඒජන්ට් දැසක කරන්න පුළුවන් වුණොත් අන්න අසවල් කවුන්ටරේ අසවල් වෙලාවට අසවල් තමයි බඩු උස්සන්නේ කියලා. එයා අල්ලන්න යන්නේ වරා. එයා කරන්නේ හෙටත් තොරගම් කරන්නයි. ඒකල බලගන්න බොහොමද මිනිහා කියලා. මිනිහා වෙන දවසට එක දවස් තොප්පියක් දානවා, අනිත් දවස් කොණ්ඩයක් බැඳගෙන ඉන්නවා, අනිත් දවස් රැවුලක් දාගෙන ඉන්නවා, අනිත් දවස් පච්චක් කොටාගෙන ඉන්නවා, අනිත් දවසට එක එක දේවල් හදා කරන හෙටත් තොරගම් කරනවා, අනිත් දවස් තොරගම් හොඳට බලලා. මේ වෙලාවට මිනිහා එනවමයි මෙතෙන්දයි හොරගම් කරන්නේ මිනිහගේ බුද්ධජනකම මෙහෙමයි කියලා. පොලිසිය කෙනෙකුට කියනවා අවල් වෙලාවට එන්න. මම බඩුව උස්සනකොට අත්ත පිට අල්ලලා දෙන්නම් කියලා. ඊට රාසුතු සේවකයාට හොරැල්ලීමයි කියන්නේ. හොරැල්ලීම කරන්නේ වෙලාවට වෙලාවට ගෙන්නන පොලිස් කාර්යය. ඒ වගේ මේ සතියට නෑ හොරු වල නයිතිවාසිකම. සතිය හොරාට නටන්නට සම්පජඤ්ඤයට කියනවා. මම 119 ගන්න. කලාවට වරින් කියන එයා ඉන්නේ යුනිෆෝම් පිටින් ආපහු. සර්වචනංශ කියනවා එතරම් කරුවචනංශ කියනවත් නෙමෙයිකට තේරෙනවා යම් තැනකදී යම් වෙලාවක හොරා දැනගත්තොත් දැන් මම දවස් දෙකක් අහුවෙලා තියෙන්නේ අදත් සර්විලියන්ස් තියෙන නැත්තම් හොරෙන් ඔත්තුකාරේ බලනවායි කියලා හොරා එන්නෙමත් නැහැ. හොරා එන්නේ. දන්නවනම් මං අහුවෙලා ඉන්නේ කියලා හොරා නම් පලාට තින්නේ. ඒ නිසා අපේ කෙලෙස් වලට අවශ්‍ය කරන සත්‍ය ආලෝකේ විතරයි. සත්‍ය ආලෝකේ වැටෙනකොට කෙලෙස් වලට ඉන්න බෑ. කෙලෙස් අල්ලලා මරලා කපලා කොටන්න ඕනේ. එයා එන හැටි බලන්න. කරන හැටි බලන්න යන හැටි බලන්න. හෙටත් කියන්න බය අදත් වරේ. අදත් මේ අපරාධේ කරපම් ඵලයක්. හෙටත් වරේ මේ අපරාධෙම කරපම් ඵලයක්. මේ දැනුම වැඩි වෙන්න වැඩි වෙන්න කෙලෙස් වල බල බින්දෙන හැටි කෙලෙස් වල ඇල්මැරෙන හැටි විෂ කැපෙන හැටි මං හිතන්නේ සරුවචනාංශයට අපිට තේරෙන්නේ අපි හිතාන ඉන්නේ කෙලෙස් දිහා බලන්නේ දිල්ල වැරද්දක් කියලා. මේක තමයි අපිට වැරදිච්ච තැන. එහෙම නැත්නම් හිතන්නේ අහු වෙනකොටම අල්ලන්න ඕනේ කියලා. කද්දාකත් එපා. අර මුවන්පැලසේ ආරච්චි මහත්තයා ලස්සන කතාවක් කිව්වා. ඒ කියන්නේ ගෙවල් බිඳින හොරා ඇවිල්ලා බුද්ධි කියලා හිතලා මිනිහා ගෙවල් කොනක් බිඳිනවා. බින්දලා හැරමිටියක් ගැට ගහලා කළු පාර වෙච්ච මුට්ටියක් දානවලු ඇතුළට. ගෙදර මිනිස්සු ඇහැරලා ඉන්නවනම් ඔළුව දැම්ම කියලා හිතලා ගහනවා. ගහන මුට්ටියටනේ වදින්නේ දොටට දුවන්න පුළුවන්. ඒ නිසා ආර්ථි මහත්තයා කියන මැනිකෙට මැනික හොරෙක් ඇවිල්ලා පළවෙනි සැරේ මුට්ටිය දානකොට ගහන්න එපා. දෙවෙනි සැරේ බෙල්ල දානකොට ගැහුවොත් බෙල්ල ඇතුලේ කඳ එළියේ එතකොට වැඩි යන්නේ. අපි වෙන තියෙන පළවෙනි මුට්ටියටම ගහන්න. ඒකයි මේ ඊවසුමක් නැතිකම කියලා කියන්නේ. ඒකමයි මේ මේ උපේක්ෂාව දන්නේ නැහැ. කෙලෙසක් කාට කලබල වෙන්න ඕනේ අපි අපි අපේ අවදිය තියෙනවනේ. අප්‍රමාදයේ තියෙනවනේ. සතිය තියෙනවනේ. මුදුවට බලන්න ඉන්න ඕනේ මට රාගයක් මතු වුණා. ඇවිල්ලා යන්නරින්ද. හෙටත් එනවා. හෙටත් එනකොට බලන්න. ඒ වගේම අපිට ආලෝකයක් පාන්නයි කියන්නේ එහෙම නැත්නම් ඥානයක් පාලන කියලා කලබල වෙන්න බෑ පළවෙනි සැරේ. පළවෙනි සැරේ මුට්ටිය දාන්නේ. ඕකට ගැව්වට හරියන්නේ නැහැ. දෙවෙනි සැරේ තමයි ඔළුව දාන්නේ. දෙවෙනි සැරේ එන්න ආරිට. තුන්වෙනි සැරේ එන්න ආරිට. ආපු වෙලාවක තමන්ගේ බන අපේෂ්ඨ කරගන්න පුළුවන්. ඒ නිසා මෙතනදී මේ කටයුත්ත කරනකොට රූප අභිරමණය කරන්න බෑ. කෙරෙන්නේ නැහැ. ගන්ධ රස ස්පර්ශ අභිරමණය කරන්නේ. ඒකට පේන්නේ මහ පාළු ගතිය, මුස්පේන්තු ගතියක් පේනවා. ඒක පරිසරෙමත් පේනවා Tamanටත් පේන හැබැයි හොඳම භාවනාවේ අවදිය. කියන්නේ තණ්හා වෙනුවට කම්මැලිකම ඇවිල්ලා තණ්හා ගැන සංසාරේ නම් කම්මැලිකම කියන්නේ ඉවරයි. කම්මැලිකම කියන පාප වචන නෙවෙයි මම මේ පාවිච්චි කරන්නේ තණ්හාවේ අඩුකම විරංජනේ විරංජිත විමුක්තති විමුක්තම් විමුක්තමිති ඥානන්ති පජානයි. හිතට මේ නීරස ගතියක් ආවනම් ඒකෙන් විරක්ත ගතියක් එනවා. දුරව වෙනවා. තුරුවක් වෙනවනම් ඒකෙන් එන බලපෑම අඩු වෙනවා. ඕකෙන් තමයි නිවන ලැබෙන්නේ. ඒ නිසා මේ දෙක එන වෙලාවේදී යෝගාවචරයට තේරෙන්නේ මොකද්ද පාළු ගතිය, මුස්පේන්තු ගතිය, කම්මැලි ගතිය, ඒකාර ගතියක් කියලා. ඒකදී හරි අමාරු මේක මේ හරහා යනවා කියන එක. එකයි කරන්න ඕනේ ඒක නැවත නැවත මුණ දෙන එක. දහස්වර මුණ දෙන කර්මස්ථාන චරවෙට හිටියත් එකයි. කමටහන සුද්ධ වුණත් එකයි. නැති උනත් එකයි ඇත්තට උදව් කරන කෙනෙකුට කරන්න තියෙන්නේ කමඨාන සුද්ධ කරනවා කියලා කියන්නේ ඕකම නැවත නැවත කරන්න කියන ධෛර්යය කිරීම කරතයි. ඒ එක අවස්ථාවක මොනම පණිවිඩයක් කරන්නේ නැවත නැවත වෙන්න යනකොට වෙන්න යනකොට Tamanටම තේරෙන්න පටන් ගන්නවා කෙලස් කොළතින කෙලසන ගතියදී ආ බලා සිටීමෙන් ලැබෙන ඥානය අනුන්ගෙන් ගන්නත් බෑ හිතලා ගන්නත් බෑ කෙලෙසේ අපිට වැඩ කරද්දි බලන්න ඒක ඉස්සලා සීලයක් තියෙනවා. ඒක ඉස්සලා සතිය තියෙනවා. ඒක ඉස්සලා ඉන්ද්‍රිය සංවරය තියෙනවා. ඔක්කොම තියාගෙන බලන් ඉන්නකොට ඒ වගේ තියෙන දුර්ල ස්ථාන හොඳට පේනවා වෙන අපේ සතිය කොච්චර බලවත්ද කෙලෙසයක් තියෙද්දි සතිය පිටවන්න පුළුවන්. සක්මන කැරිලා හිත රූපයකට ගිහිල්ලා දැන් රූපයක් බලන බව දන්නවා. දැන් Taman හිතේ මනාපේ පහළ කියන බව දන්නවා. ඒ සතිය තාමත් ශ්‍රේෂ්ඨයි. පයේම සතිය පවත්වා ගන්නවට වැඩියි. ඒක මල්ටි ටාස්කින් නෑ මල්ටි ටාස්කින් තියෙන එතන ප්‍රශ්නයක් නෑ ඒකේ Taman දන්නවනම් ප්‍රමුඛතාවය දෙන්න ඕනේ මොකෙද කියලා ඉතින් මේ දේ දන්නවනම් මම ඊයේ දේශනා නැතවලත් මතක් කරේ ඒකයි මේ නැති අල්ලගත්තට පස්සේ නිවන් නොදැක්කට නිවන කියන එක මේ ජීවිතයේ කළ හැක්කක් බව නිවන තියෙන්නේ මේ කෙලෙස් වලට සාපේක්ෂව බව මේ කෙලෙස් ආවට පස්සේ කියලා බලන්න පුළුවන් ගතියෙන් පුදුම තන වැඩිමක් සිදු වෙනවා පුදුම ඉදිරි පැතිරි ගැනීමක් සිද්ධ වෙන එක සතිය විතරක් නෙවෙයි සම්පජඤ්ඤය සිද්ධ වෙනවා ශ්‍රද්ධාවෙත් සිද්ධ වෙනවා වීර්යය සිද්ධ වෙනවා සමාධියත් සිද්ධ වෙනවා ඒ පුද්ගලයා හිතන්න බෑ ඒ පුද්ගලයාට මේ මට්ටම කලහක්ක් කියන හැකි සංඥාව ආවට පස්සේ යාට තේරෙනවා මෙතෙක් කල මට තිබුණේ තාම පටු නැති බැරි සංඥාවක් දැන් ඇති හැකි සංඥාවක් ඇවිල්ලා තියෙනවා ඊට පස්සේ ක්‍රමසහවිදී පුදුමාකාර විදිහට පහළ වෙනවා. එම සර්වචන්සේ බලකන මෙතන අපිට නතරලා ඉන්න තරක් නෙවෙයි. හැබැයි මෙතන පහු කරන්නේ නැතුව එහා පැත්තට යන්න බෑ. ඒ නිසා ඊගාවට මේ පටම පෙන්නලා පස්සේ නැත්තම් මේ චිත්‍ර කතාවේ නැත්තම් මේ චිත්‍රපටයේ ඊගාජානිකා මොකද්ද කියන එක අපි හෙටට ඉදිරි කරලා අද දවසේ ධර්ම දේශනාව මෙතනින් නතර කරන්න බලාපොරොත්තු වෙනා සියලු දෙනාටම මේක ධෛර්යයක් ශක්තියක් මේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා තමයි අපි පුරුදු පරිදි එත්තාවතා ചാති ගාථා සංජානනා කිරීමෙන් පුණ්‍යානුමෝදනා ශීර්ෂයෙන් මුදිතා ශීර්ෂයෙන් සීල දිනාත් සමග මේ කුසල් හදා බෙදා ගැනීමට පෙළඹෙමු. එත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු එත්තාවතා චගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු එත්තාවතා චගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා ආකාශත්තා චුම්මත්තා දීවා නාගමයිතිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු දේශනා ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු මං පරං ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං හෝ ඥාතිනම් හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉදං හෝ ඥාතිනම් හෝතු සුඛිතා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය සාදු සාදු සාදු සුපත්ත්‍වා සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදිතබ්බං කමාමි කමිතබ්බං සුපත්තිත සුපත්තිත සුපත්තිත්වා විවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිපාන සම්පatti ඉමිනාති සමිජ්ජතු පිනවන්ත සම්පූර්ණ විඥාන්ති කර්මං කරං දුර්ලභේන මයාවන්තං බුද්ධ පුත්තං නමාමහ කිහෝතු සෝපත්තිත්තා සෝපත්ති